අපි මේ වෙනකොට මේ සූත්‍රයේදී වාර හතරක්, පැය හතරක්, දේශනා හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. අද මේක සටහන් වෙන්නේ පස්වෙනි දේශනාව වශයෙන්. මේ තාක්කල් අපි මේ සාමාන්‍ය කෙටි සූත්‍රයක් වනේ එහි මූලික හරය එක ආයතනයක් සම්බන්ධ කරන. එක්ක චක්කු විඥානේ චක්කු ద్వාරය ආරමුණු කරගෙන නැත්නම් කායත් ద్వාරය ආරමුණු කරගෙන අපි අපගේ භාවනා ජීවිතයේ ධර්මඥානෙ පිණිස අවස්ථානුකූල විග්‍රහ කරගෙන ඉන්න යෙදුණා. අපි ගිය පතාවෙත් මේ ආනාපාන සතියට සම්බන්ධ නිසා කාය සම්පස්සේ කායද්්වාරයේ තමයි ඉස්සරහින් තියාගත්තේ. සූත්‍රයේදී 6ම සමාකාරව විග්‍රහ වෙනවා. අදත් මේ ඉස්සරහින් තියාගත්ත මාත්‍රිකා පාඩේ සඳහන් වෙන්නේ යෝපි හේතු යෝපි පච්චයෝ කාය සම්පස්සස්ස උපාදාය. මහණෙනි ඒ කාය සම්පස්සයාගේ නැත්තම් කයෙහි උපදින ස්පර්ශයාගේ කයෙහි පහස කය ගැටීම ඉපදීමට යම් යම් හේතු වෙනවද සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ විපරිණාමි අඤ්ඤතා භාවි ඒකට හේතු වෙන්නා වූ ඒ ඒ හේතු ඒ ඒ ප්‍රත්‍යයෝ අනිත්‍යය විපරිණාමයට පත්වෙන සුලිය අන්ධයක් බවට පත්වෙන සුලිය ඉතින් අපි මීට කලින් සූත්‍ර වලින් ගත්ත කොටස් සුඛහා ගත්තොත් කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නම් සංඝති පස්සෝ කියලයි කාය සම්පස්සේට ආසන්න හේතු ආසන්න කාරණා අපි මේ සූත්‍රයෙන් ඉගෙනගෙන තියෙනවා. මෙතනදී සඳහන් කරන්නේ ඒ කාය ප්‍රසාදයට ඒ කායට ඇවිල්ලා වදින යම් යම් පහසත් එයි හට ගන්නා වූ කාය විඥානයත් කියන මේ තුන තමයි පස්සේට හේතු ඒ ඒ හේතු ඒ ඒ ප්‍රත්‍යයෝ අනිත්‍ය නිසා වෙනස් වෙන සුළු නිසා ඡන්දයක් බවට පත් වෙන සුළු නිසා ඒ ප්‍රත්‍ය තුنين හට ගන්නා වූ මේ ස්පර්ශයත් ඒ වාගේම අනිත්‍යයි විපරිණාමයට වෙනස් වෙන සුළු බවට පරිවර්තනයකටපත් වෙනවා ඡන්දයක් බවටපත් වෙනවා අනිච්ඡං කෝපන බික්කවේ පටිච්චං පටිච්ච උප්පජ්ජති කාය සම්පස්සෝ කුතෝ නිච්ඡම් භවිස්සති. මේ අනිත්‍ය කාරණා තුනක් මත විපරිණාමයට පත්වන කාරණා තුනක් මත අන්ධයක් බවට පත්වන කාරණා තුනක් මතින් හට ගන්නා වූ මේ කාය සම්පස්සය කෙසේනම් මහණෙනි නিত্য වූ නෙසල් වෙන සුළු වෙනස් නොවන සුළු දෙයක් බවට පත් වේ. ඒ ඒකාන්තයෙන්ම වෙන වෙනස් වෙනවා. අනිත්‍ය භාවයට යනවා විපරිණාම භාවයට යනවා අඤ්‍යතා භාවයට පත් වෙනවා. ඒක තමයි මේ සූත්‍රයෙන් මෙතෙක් අරගත්ත ඒ සාරේ. ඉතින් ඒ සාරේ මතින් තමයි දැන් මේ ඉස්සරහට මේ සමීකරණය ගොඩනගන්නේ පුට්ඨෝ භික්කවේ වේදේති. මහණෙනි යමක් වින්දනය කරන්න නම් විඳින්න නම් ඒක අනිවාර්යයෙන්ම ආසන්නෙම තියෙන කාරණා තමයි ඊට කලින් එක ස්පර්ශ කරලා තියෙන්නේ. යමක් පහස ලැබුවොත්, හැපුණොත්, ගැටුණොත් තමයි ඒකේ වින්දනයක් අපට ලැබෙන්නේ. ඉතින් මේක බොහොම මේ ඍජු කාටවත් එච්චර වාද කරන්න තියෙන කාරණාවක් නෙවෙයි. යමක් හැපුණොත් තමයි හැපිච්ච දේ උණුසුම් දෙයක්ද සිසිල් දෙයක්ද රළු දෙයක්ද සියුම් දෙයක්ද මුරුදු දෙයක්ද කියලා අපට වැටහෙන්නේ හැපුණොත් තමයි. මේක ඒක නිසා ඒක බොහොම ඍජු ප්‍රකාශයක් මේ සර්වඥාන්සේ මෙතෙන් දියති කරා. නමුත් අපි මෙතෙක් කත කරන අප විවරණය තුලින් දැක්කා ඒ විඳීම ඇති කරන වේදනා චෛතසිකයට නැත්නම් චෛතසිකයත් එක්ක පහළ වෙන හිතට ඒ වෙලාවේ ස්පර්ශ හයක් තියෙනවා. දැන් මේ අපි කතා කරන්නේ කායයට පහසක් වැඩිම. ඒ වෙලාවේ ඇහැට රූපත් වදිමින් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් එතෙන්ට හිත ගියේ නැහැ. ඒ නිසා එතන ස්පර්ශයක් සිදු වෙන්නේ නැහැ. කනට සද්දෙකුත් ඒ වෙලාව ඇහිමින් පවතින ඉඩ තියෙනවා. නමුත් හිත ඒ දිහාවට ගියේ නැහැ. හිත ගිහිලා තියෙන කායර නිසා සද්දයක් වාර්තාගත වෙන්නේත් නැහැ. නාසයට ගඳ සුවඳක් වැදෙමින් තිබුණත් විඳින්න කෙනෙක් නැහැ. දිවට යම් කිසි රසයක් ඒ වෙලාවේ දැනෙමින් තිබුණත් රස බලන්ට කෙනෙක් නැහැ. කය තමයි මේ වෙලාවේ උද්දීපන වෙලා තියෙන කයට ආපු පහස තමයි ස්පර්ශයේ පහ ඇතිකරන්ට සාක්ෂි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක විඳිනවා. ඒ නිසා වින් පහසක් ලැබුණොත් ඒක විඳිනවා කියන කතාවේදී අපි ගැඹුරට බැලුවොත් ඒ වෙලාවේදී ස්පර්ශ පහක් පාවා දීලා එක ස්පර්ශයකුයි ආපాతගත වෙලා තියෙන්නේ ක්‍රියාවත් වෙලා තියෙන්නේ හිත දිනාගෙන තියෙන්නේ ආන්න ඒ හිත දිනාගත් එක තමයි විඳින්නේ ඒ තමයි සාමාන්‍ය සංසාරික පෘථග්ජනක ස්වභාවය නමුත් ආනාපානය කරගෙන යනකොට අපි හිතමු නිකන් අපි මේ ගත්ත මේ ඉදිරිපත් කරගත්ත සංකල්පයේ භාවනා පැත්තෙන් බලනකොට ආනාපාන සති භාවනාව ආධුනික කෙනෙක්ගෙන් කරලා ඇහුවොත් මොකද කරන්න කියලා මම ආනාපාන සති භාවනා කරන මොකක්ද ආනාපාන සති භාවනා කියලා ඇහුවොත් ඒ පුද්ගලයා උත්සාහ කරනවා විස්තර කරන්නට ඒ ආස්වාද ප්‍රසආතේ හැපෙන තැන නාසිකාග්‍රය හෝ උඩුතල හෝ නැත්නම් සමාත උදරේ පිම්බීම හැකිලිම වශයෙන් හෝ එතනම හිත තියාගෙන ඒකේ ආස්වාස වේදනාව වින්දනය ප්‍රස්වාස වේදනාව වින්දනය ලබා ගැනීම මම අරමුණු කරමින් භාවනා කරා. ඒක හරි ගියා. ඒක හරි ගියේ නෑ. ඒක හරි ගියේ නැතිලා මට වේදනාව, ශබ්දාව ආදී වශයෙන් ඔහුගේ නිරීක්ෂණ ප්‍රකාශ කරනවා. නමුත් මතේක හිටිනවා එතනදී ආනාපානෙ වින්දොත් ආනාපාන වේදනාව ලැබුවොත් ඒක තමයි සාර්ථකත්වය කියලා. ඇත්ත ඒක ගුරුවරයාත් එහෙමම කියනවා. පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාස දෙකේම හිත පිහිටියොත් ඉතින් ඒක තමයි ඉතින් හිත ආපුදේ හම්බ වුණා. හිත ආපුදේ හරි ගියා කියන සංකල්පේ තියෙනවා. නමුත් ඒ යෝගාවචරය සාර්ථකයි කියලා හිතමු. පෙරපින් කරපු කෙනෙක් කියලා හිතමු. හොඳට කුරු උපදේශයිතෝ දිකට භාවනා කරනවනම් ඒ මුලින් මුලින් තනිකර මේ ආනාපානයේ විඳගෙන ගියාට පහු වෙනකොට ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා ආනාපාන භාවනා කරද්දිම බිම්බීම හැකිලිම කරද්දිම තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳ වරින් වර වැටහිම් සිදු වෙනවා. ඒ වාගේම අපි රැහුම්කන් නොදුන්නත් හාත්පස හරියට සද්ද જાති ගොරෝසු කම්පීරණ සද්ද කූරණ සද්ද කියන මාළට ප්‍රියමනාප කුරුළු සද්ද තියෙන ඒවත් නිතරම තිබිලා තියෙනවා ඇස් දෙක වහගෙන හිටියත් ඇස් දෙකට විවිධාකාර රූප පෙනෙමින් පවතිලා කියන අනාපාන හොඳට හිත තැම්පත් වෙනකොට කීකරු වෙනකොට ආනාපානයත් එක්ක හොඳට මිත්‍ර වෙනකොට අන්න අර වටත් වරින් වර වරින් වර හිත ගියාට ඒ යෝගාවචරයේ ගුරුවරයා දක්ෂණං ඒ යෝගාචරයක කරදරයක් කරගන්නේ නැහැ. චෝදනාවක් කරගන්නේ නැහැ දැනගන්න. ආනාපානේ කරන ගමන් වරින් වර හිත නන්නත්තර වෙනවා. උනට නන්නත්තර අර රූප බලලා ආයෙත් එනවා ආනාපාන. අර ශබ්ද අහලා හිත නරක කරගන්න නැතුව ආයෙත් ආනාපාන වෙනවා. හිතවිලිත් හිතනවා. ගන්ධ රසත් දකින්න ඇති වැටෙනවා ඇති. නමුත් ඒවා බාධාවක් නැහැ. ඉතින් මේක හරියට ඒ යෝගාචරයා මේ ඇත්ත ඇති හැටියෙන් වාර්තා කරන්න දන්නවනම් දක්ෂ ගුරුවරයාට හරිම සතුටක් ඇති වෙනවා ඉස්සර මේ වයින් කරදර කරගත්ත චෝදනා කරගත්ත බාධා කරගත්ත කෙනා ඒ ආනාපානයත් එක්ක සෞර්ධ වීම නිසා මිත්‍රත්වයේ ලක් කරගත්ත නිසා ආනාපානයත් එක්ක වැඩි ඇසුර ඇති කරගත්ත නිසා දැන් දන්නවා මගේ ගනුදෙනුව තියෙන්නේ මගේ බන්ධනය තියෙන ආනාපානයත් එක්කයි නමුත් ඒක තිබුණයි කියලා හිතාගෙන හිටියට අනෙකුත් තියෙනවා කියලා තමයි මේ Taman කටයුතු කරගෙන යන විශ්වාසය. නමුත් මේ අනෙකුත් බාධක දිගටම තිබිලා තියෙනවා. ඒව දැන් තියෙනවා ඒවෙන් කරදර ගන්නෙ නෑ. ඒ නිසා ආනාපාන මට වඩන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසයේ චිත්ත ශක්තිය ඒ පුද්ගලට ඇති වුණොත් ඒක ඇත්තටම මේ ගුරුවරයාගේ ගෝලයාගේ දෙන්නගේම දක්ෂකමට වැටෙනවා. මොකද හුඟව දෙනේ කාදුනික යෝගාචරය භාවනා පුරුදු නැති ඇත්තෝ ඒ වගේ පුංචි දෙයක් ආපු ගමන් බොහෝම කලබල වෙලා භාවනා ගසාදාලා නැගිටලා ගිහිල්ලා මට ආනාපාන කරන්න බෑ මට වෙන අරමුණක් දෙන්න මට මෛත්‍රිය දෙන්න මට ගැටුම වැඩි ආදි වශයෙන් හරියට චෝදනා කරනවා. නමුත් ඒ හිතේ මෙහෙම ශක්තියක් තියෙන බව දන්නේ නැහැ. මොකද එක අරමුණයි තමයි මුඳුක වෙලා තියෙන්නේ, මතු වෙලා තියෙන්නේ. නමුත් අනිත්‍ය වගේ ඒ අතරමැද චිත්තක්ෂණ චිත්ත වීදි දුවන්න පුළුවන්. පහස ලැබලා එන්න පුළුවන්. ලැබලා ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ගෙදර වගේ ආනාපානෙ තින වරින් වර කඩේ යන වරින් වර කච්චේරියට යන වරින් වර නාන්න යනවා. ඒව කරගෙන ආවට ගෙදර ගෙදරමයි. ආන් මේ වගේ යෝගාවචර ආනාපානෙ පුරුදු කරගෙන හොඳට ඒ දිගට හිත පවත්නකොට ස්පාස් වෙන වෙලාවක් එනවා ආනාපාන හිත තියෙන බවක් දන්නවා. ඒ අතරමැද මේ පහල පහල තියෙන ශබ්ද තමන් ඉඳගෙන ඉන්න බවට කායේ මායාව, ඡායාව ඒ වගේම අනිකුත් හිතවිලි එන්න පටන් ගන්නවා. මේක හුත්තම කැපිපේන අවස්ථාව සිට වෙන්නේ ආනාපාන සති භාවනා වගේ මේ පරියංක භාවනාවට වැඩිය සක්මනේදී තමයි. සක්මනේ විශේෂයෙන්ම එක කොනක ඉඳලා අනිත් කොනට ඇවිදගෙන යන වෙලාවේදී විනාඩි 15ක් 20ක් හොඳට සක්මන මේ පදන් වෙලා පියවරක් පියවරක් පාසා නිෂිනින්දේ નિરાයාසයෙන්ම සතිය පවත්වාගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට හොඳටම පේනවා විශේෂයෙන්ම මේ ඇස් ටික ඇරලා තියෙන නිසා එක්ක වැලි මලුව හෝ එහෙම නැත්නම් මොනවා හරි රූප පෙනීමෙන් තියෙනවා. නමුත් ඒ රූප පෙනීමෙන් තිබුණාට අර බාධාවකුත් නැහැ. මේ එකකට හිත කොටු වෙලා නැහැ. හිත මේ කවුළු හයක් තියෙන මේ කාමරයක ඇතුළට ලයින ගිරවෙක් වාගේ එක එක කවුළුවකින් එහාට ගියාට එයාට අනෙක් කවුළුවලුත් යන්න පුළුවන්. නමුත් එක කවුළු එක වෙලාවකට කවුළු දෙකකින් යන්න බෑ. එක කවුළුවකින් යන්න පුළුවන්. මෙයා ගෙදරට වෙලා හිටියට වරින් වර එක එක කවුළුවකින් පිටත් වෙනවා. ආනේ බාහන කාය කාය ద్వාරයෙන්ම කටයුතු කරන එක හොඳයි කීකරු විදක්ෂයි. නමුත් එයා දන්නවා තවත් ඒවා තියෙනවා කියලා. අන්න එතෙන්ට ගියාට පස්සේ යෝගාචරණක භාවනා කඩා වැටීමක් නෙවෙයි. මේ සතිය දුර්වලකමක් නෙවෙයි. මේක සමාධියට බාධාවක් නෙවෙයි කියනවනම් ඉතින් මගේ මෙන්න හැටියට මේ මනුස්සයාට විපස්සනාව කැපයි. ඒ මොකද ඒ පුද්ගලයාට එන ඕනෙම සංඥාවකින් හිරිහැර කර නොගෙන බාධා නොකරගෙන ඒ ඔක්කොම තිබුණත් මට ඒක සක්මන කරන්න පුළුවන් නේ. මම සක්මන කරනවා. වැඩි හරියක් හිත තියෙන සක්මනේ වම දක්න වශයෙන්. නමුත් මේ වේදනාව එනවා, සද්ද එනවා, හිතවිලි එනවා. මුදුවේටම පේන දේ තමයි මේ හිතවිලි. මුදුවේට සක්මන් කරනකොට මේ හිතවිලි දෝරේ ගලනවා. නමුත් ඒ හිතවිලි එක හිතවිල්ලක් අනෙක් හිතවිල්ලකට පුරුක් වශයෙන්, දන්වසෙන්, දන්වල වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඒවා හිතවිලි කලල. හිතවිලි ප්‍රාග් අවදි. එකිනෙකට ගින්ට අර්ථ දෙන හිතවිලි නෙවෙයි. නමුත් මුහුදයින්ට කැමරල ගහනකොට උහි ගහ ගහ තියෙනවා. නමුත් ඒක නොසලකා ආනාපාන කරන්න මේ සක්මන කරන්න පුළුවන්. ඇත්තටම ඔය නැවතත් අපි ගත්තොත් ආනාපාන සති භාවනාවේ ඔය විතක්ක විජය වේදනා විජේ වශයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රකටව දක්වපු අවස්ථා දෙකේදී විතක්ක විජේ කියන එකෙන් අදහස් කරන්නේ හිත සාති කොන හිතවිල්ලක් නැතුව තනි කරානපන් කියලා කියන එක නෙවෙයි. ආනාපානේ කරද්දී හිතවිලි තියෙනවා. නමුත් ඒ යෝගාචර හොඳටම දන්නවා මේ හිතවිලට කොන්දක් නැහැ. ආත්මයක් නැහැ. ඇවිල්ලා බාධා කරන්න බෑ. ඉන්න උපන්නාට මේ ලෝ වැනෙනවා විනා වගේ ඔහෙ වැනි වැනි හිතවිලි තියෙනවා. යෝගාචරය ගණන් ගන්නෙත් නැහැ. ආනාපානේ කැඩෙන්නෙත් නැහැ. එතකොට මේ හිතවිලි චෝදනාවක් නැහැ. නඩු කියන දෙයක් නැහැ. වාද කරන දෙයක් නැහැ. හිතවිලි තියෙනවා. නමුත් බාධාවක් නැහැ. ඒ වගේම මේකට කියන විතක්ක විදිය කියලා. ඒක වේදනාව වගේක් තියෙනවා. සමහරට බොහොම උග්‍රයි. නමුත් ආනාපානිය අතරමැද බලන්න පුළුවන්. හිතවිල්ලට මේ ආනාපානේ කඩලා ඒ වේදනාවට ගියොත් ඇත්තටම බලන්න තරම් අරමුණක් විතර වේදනාව ප්‍රකට නමුත් යෝගාවචරය දන්නවා මේ හැම තැනම හිත විහිදෙන්න ගත්තොත් ඒ සති ධාරාව සමාධි ධාරාව දුර්වල වෙන නිසා වේදනාවට පුළුවන් තරම් ඉවසාගෙන ආනාපානේ කරන්න කරන්න කරන්න ඒ පුද්ගලයාට එnde end end end බරපතල වේදනාවක් විඳීම් තියෙද්දි ආනාපාන කරනකොට තමයි ආත්ම විශ්වාසයක් වැඩේ. මේකෙන් මම මේ අදහස් කළේ මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයෙන් තේරුම් අරගෙන සාර්ථක විදිහට යන යෝගාවචරය ක්‍රමයෙන් ඒ හැම ద్వාරකින්ම අරමුණු එමින් පවතින බවත් ඒවා තමන්ට අවශ්‍ය නම් කරදර කර හැකි කරගත කරදරයක් කරගත හැකි බවත් හොඳ අදිෂ්ඨාන ශක්තියකින් පළපුරුදු යෝගාවචරයක් වගේ හොඳ ගුරුවරයෙකු උපදෙස් ලබාන්නේ වැඩට කරනවා නම් ඒ වගේ එන බාධා බාධාවක් නොකරගෙන ඇත්තටම පස්සේ බලමු සාකච්ඡා ධර්ම දේශනාවල බලන්න ඒක සාධකයක් කරගන්නේ කොහොමද කියලා දැනගන්නත් වෙනවා. සාධකයක් කරගන්න ඉදපස්තාව කියාගන්න එකයි කරන්නේ. එහෙම නැති යෝගාවචරය හැමදාම චෝදනා බහුලයි. හැමදාම නිස්සද්ද ඉල්ලනවා. හැමදාම සීතලකම ඉල්ලනවා. හැමදාම මේ ලෙඩ නැති කතිය ඉල්ලනවා. ඒ මොකද අර ඉවසීමේ ශක්තිය ආරමුණට සාපේක්ෂව උරගාල බලන්න දක්ෂ නැති නිසා. ඒ නිසා මේ පුට්ඨෝ බිහිකවේ වේදේති කියලා කිව්වට මේ ස්පර්ශය බොහෝම බැනෙන සුළු එකක්. අපි අර කලින් ගත්ත අදිෂ්ඨාන නිසා ආනාපානෙම පැවැත්වුවාට හය දොරෙන්ම ස්පර්ශ ගලායන්න පටන් ගන්නවා. නැත්නම් ස්පර්ශයට අවධානය ඉල්ලනවා. නමුත් ඒ එක වෙලාවකට චිත්තක්ෂණයකට එක ద్వාරයයි ස්පර්ශ කරන්නේ. නමුත් ඊගා ద్వාරයට යන්න හිත කිසිසේත්ම මේ කලින් ගත්ත තීන්දුවක් හෝ ලකුණක් පෙන්වන්නේ ඕන වෙලාවක කායද්්වාරේ ඉඳලා මේ චක්කුද්්වාරයට, සෝතද්්වාරයට, ගාහනද්්වාරයට මාරු වෙන්න පුළුවන්. ඒක මේ මාරු වෙන්න පුළුවන් ගතිය තියෙන්නේ චිත්ත වීදියේ මුල් මුල් අවස්ථාවේ. චිත්ත වීදියේ පසු අවස්ථාවට යනකොට ඒක ස්ථිර සාර බවටපත් වෙලා කොන්ක්‍රීට් හයි වුණා වගේ වෙනවා. ආය වෙනස් කරන්න බෑ. ඒ චිත්ත වීදියේ මුලට ඇදීම තමයි නැත්නම් චිත්ත වීදියක් මෙතන වැඩ කරනවා ඒකේ මුල් ප්‍රදේශය පුළුවන් තරම් එහාට මෙහාට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් මැටි වලන් හදනකොට මේ මැටි වලඳ හදන්න ගන්න මැටි පිටේ අවස්ථාවේදී ඕන හැඩයක් ගන්න පුළුවන්. ඒ ඕන හැඩයක් අරගෙන ඉවල එයා වේලනවා. අවුවේ වේලලා තලනවා. තලුවට පස්සේ තලනකොට කැඩුනොත් මිස නැත්තම් එතකොට අර මේ හැඩයක් අරගෙන තල්ලාගත්ත නිසා කුඹලා ටික වටිනාකමක් තියෙන කැඩෙනකොට කනගාටු වෙනවා. මොකද මැටි අවස්ථාවේ කැඩුනට ප්‍රශ්නයක් නැහැ. මේ මැටි ටික ආයෙත් මැටි කොටට දැම්ම අම්බල ගන්න පුළුවන්. අපි හිත මියම් වෙලාවක පිච්චුවයි කියලා පිච්චුවට පස්සේ කුඹලට අර අවස්ථාව නැහැ. ඊට පස්සේ කරනොත් කරනවා තමයි. ආයේ මැටි වලින් ඇති කර ගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ මැටි පුච්චලා ඒ කිස්තර සාර වළඳක් වඩටපත් කරගත්තට පස්සේ ඒක හැඩ ගැහිීමේ හැකියාව නැතු යනවා වගේ මේ චිත්ත වීතියක මුල් අවස්ථාව ඉතාමත්ම මැටි පිටක් වාගේ. ඉතින් මේක අද බටහිර මේ මොළය නැත්තම් මනස පිළිබඳව කරන ගවේෂණවලදී මේගොල්ලෝ හොයාගෙන තියෙන හොයාන්න පටන් අරගත්තේ මේ ස්නායු පද්ධතියේ වෙනස්කම් නැත්නම් ස්නායු පද්ධතියේ මූලස්ථාන වෙන මොලේ වෙනස්කම් පිළිබඳව. ඒගොල්ලෝ දැක්කා කිව්වා ස්ථිර කරලා තියෙනවා සහතික කරලා දැන් කියනවා අවුරුදු 6ක් යනකම් විතරයි ඔය කුඹලගේ මැටි පිට වගේ මොලේ හැද කරන්න පුළුවන්. 6 ගියාට පස්සේ ඉවරයි. ඊට පස්සේ මේ මනුස්සයා ඒ පෞරුෂත්වයට ඒ රුචි අරුචිකම් වලට ඇලි බැඳී ගන්නවා. ඊට පස්සේ වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන ගතිය නැතිවෙල මහා ඔලද මොල දල දඬු වේලිච්ච දර කැලක් වාට වගේපත් වෙන වයසට යනකොට. කේශා කරනවා නම් කරපන් කල්ැතුව. නැත්තම් නිකන් හිටපන්. ඉතින් ඒක නිසා අධ්‍යාපනය හුඟක් යොමු වුණා ඒ ළමා අධ්‍යාපනයේට. ළමා අධ්‍යාපන කාලෙදී තමයි ඒ දරුවට ලිංගික අතවර හෝ බය තර්ජන ඇති වුණොත් පසු කාලීන හීනමාන තත්ත්වවලට මානසික ආවේග තත්ත්වවලට එනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න විදිහට දෙමාපියන්ගේ ආදරය ගෞරවය ලැබිලා මෙහුරතලේ හම්බෙලා ගුරු දෙමාපියෝ ලැබුණොත් ඒ දරුවා පූර්ණ මානසිකත්වයකට එනවා කියලා ඒක සුව කරන්න බැරි පිළියමක් විතරයි. මොකද්ද පිළියම? මේ මානසික සුවය. මානසික වෛද්‍යරෙක් හම්බෙලා ඉතින් අර මුණාට පස්සේ මොකද කරන්න කියලා යන්තම් පිළියම් කරන එක විතරයි තිබුණේ. මේ පසුගිය දවස්වල ඇති වෙච්ච මේ සංවාදවලදී විශේෂයෙන්ම බෞද්ධ නායකයන් ඉල්ලීමක් කරලා තියෙන බොහෝමත්ම ස්ථානාපති මට්ටමේ ඉඳලා පුළුවන් ද බලන්න කියලා ලොකු වුණාට පස්සෙත් ඒ මොලේ වෙනස් කරන්න පුළුවන් ද කියලා. ඉතින් ඒ බටේර වෛද්‍යවරු පැහැදිලිවම ඒ බටේර විද්‍යාඥයන් කියලා දෙන එක හොයලා බල්ල වැඩන අපි තීන්දුව කරලා ඉවරයි වයසට ගියාට පස්සේ වෙනස් කරන්න බෑ කියලා. පස්සේ බොහෝම මේ පරිේෂණ කරලා තියෙනවා මේ මීයන් සහ රිලවුන් වගේ සත්තු අල්ලගන්න. කරලා බලනකොට ඒගොල්ලන් පෙළලා තියෙනවා ඒ ළමා වයස කියන මට්ටම පැන්නට පස්සෙත් යම් යම් වෙනස් කිරීම් කෙරෙනවා. හැඩ ගැසීම් මොලේ වෙන්න පුළුවන්. ඒක විවිධ හේතු මත බලපානවා කියන ප්‍රශ්නයක් වුණා ඊට පස්සේ මේ බෞද්ධ අදහසකින් වැඩ කරන කෙනෙක් ඒ වගේ සත්තු මරමින් කරන මේ ස්නායු කපමින් මොලේ කපලා එළියට අරගෙන කිරල මැනල බැලීමෙන් කරන පරිශන ගැලපෙනවා. ඒ නිසා සිද්ධ වුණා අන්තිමට බාධක දෙකකින් මේ පරිේශන තද වුණා. එකක් තමයි සත්තුන්ට ගන්න මේ අත්දැකීම මිනිස්සෙන්ට වළංගුද. දෙක සත්තු නොමරා මේ වැඩේ කරන්න පුළුවන් දෙක. හරීම අපහසුතාවකටපත් වෙලා ඒ පසුගිය අවුරුදු 20 ඇතුළත මේ තුල යම් ප්‍රමාණික ඉසීසීමක් වෙලා තියෙනවා. එයත් දැකලා තියෙනවා හොයාගෙන යනවා දැනට අවුරුදු 50 60 70 80 උනත් යම් ක්‍රමවලට ශික්ෂණය කරන්න පුළුවන් නම් මනස මනසේ ශික්ෂණය තුල මොලේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ නිසා මේක දෙවියන් වහන්සේගේ මැවීමක් ඒක අවසාන තීන්දුව තියෙන පරමාර්ථයේ අතේ ඒ පරමාර්ථයේ කැමැති නම් විතරයි වෙනස් වෙන්න පුළුවන් නේ උඹට ඒකේ හැකියාවක් නැහැ කියප එක දැන් ඉතාමත් මඩියේ බොහෝමත්ම ගැඹුරේ අකමැත්තෙන් නමුත් පිළිගනිමින් පවතී. ඒ කියන්නේ ශික්ෂණයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ශික්ෂණය තුලින් අර වෙනදා වෙනස් කරන්න බෑයි කියප නැත්තම් පුච්චලා ගත්ත මැටි කලේ ආයෙත් අඹන්න පුළුවන් කියලා. මේ විශාල පරිවර්තනයක් වෙලා තියෙන විශාල මේ විප්ලවයක් වෙලා තියෙනවා. ඒ ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍ය විද්‍යාවත් මොළයේ පිළිබඳව කටයුතු කරගෙන යනකොට ඉස්සර හිතුව එක වෙනස් කරන්න බෑ දැන් වෙනස් කරන්න පුළුවන්. ඉස්සර හිතුව එක පුංචි කාලේ විතරයි වෙනස් කරන්න පුළුවන් කියලා දැන් කියනවා පුංචි කාලේ තමයි ගොඩක් පුළුවන් ලොකු වෙනකොට පුළුවන් කියලා. ඒක නිසා ශික්ෂණය තුලින් මොලයක් වෙනස් කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. වෙන විදිහකට කියනවා නම් සරුවචනංශ මේ කියන විදිහට අර චිත්ත වීදියේක මුල තමයි ওই පංචද්වාරාවජන හිත මේ මට සංඥාවක් ආවේ ඇහැටද කනටද නාසයටද දිවටද කයටද මනසටද කියලා හිස්තිර වෙලා නැහැ. ඒ භවංග චලන කියන ඔය අභිධර්ම ක්‍රමයේ චිත්ත වීජ විග්‍රහ කරනකොට පංචද්වාර වජ්ජනීය තමයි සාහතික කරන්නේ. මේක ඇහෙන් ආවේ හැබැයි එයින් එනකොට කනටත් ඇවිල්ලා හකුණක් ගන්නවයි කියමු. ආලෝකය එනකොටම සද්දෙත් එනවද අපිට ඒ චිත්තක්ෂණේ පේන්නේ ආලෝකය විතරයි. සද්දය ඇහින්නේ නැහැ. ඒ වෙන කයේ, නාසයේ, දිවේ කටයුතු වෙන්නේ නැහැ. ආන්නේ විදියට මේ පංචද්වාර වජ්ජන කියන අපි ගත්ත ওই සම්ප්‍රදාන කූලව අරගෙන තියෙන අවස්ථාව ගත්තොත් එතෙන්දී මනස හැඩ ගෑන්න ලෑස්තිලා ඉන්නවා. ඇහෙන්නම් ඇහෙන්, කනෙන්නම් කනෙන්, නාසෙන්නම් නාසෙන් කියලා. ඊට පස්සේ තමයි චක්කු විඥාණයට බහින්නේ. මේක ආලෝකයක් නම් ඇහි නම් සිද්ධ උනේ ආ හිත දැන් හොයා බැලිලි වැඩ නතර කරලා කෙලින්ම ගිහිල්ලා ඇහි පදිංචි වෙනවා. චක්කු විඥානේ ඇවිල්ලා තාමත් අර රූපේ එමින් පවතිනවා නම් පමණ ඒ ඇහත් හොඳ පෙරෙන ඇහක් නම් ඔන්න ඔය තුන එකට තියෙන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ පුද්ගලයා එතකොට අහන මිනිහෙක්, ගඳ බලන මිනිහෙක්, රස බලන මිනිහෙක් නෙවෙයි බලන මිනිහෙක්. නැත්තම් ගෑණියෙක්. ආනේ බැලීම සිදු වෙන තාක්කල් බලන රූපය පිළිබඳ වින්දනයක් තියෙනවා. වේදනය වේදනාව වේදනාචෛසිකය විතර වැඩ කරන්න පටන් ගන්නවා. ඒතර චක්කු සම්පස්ස මේ පංචද්වාර වජන චක්කු විඥාන ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වශයෙන් ඒක පිළිගන්නවා. ඒක පිළිගන්නවා කියන එක මොකක්ද අදහස් කරන්නේ දැන් මෙතන තියෙන විදිහට පුට්ටෝ වේදේ පුට්ටෝ භික්කවේ වේදේති පුට්ටෝ සංජානාති හඳුනා ගන්න මේක දැකපු ගානු රූපයක්ද අලුතෙන් දැකපු එකක්ද අඟහරු ලෝකෙන් ආපු එකක්ද නැත්නම් මේ රෙදි වලින් හදපු නිකම් පඹයේද්ද ආදි වශයෙන් ඒ දැකපු රූපය සම්පටිච්ඡනය කරනවා ඒක පිළිගන්නවා මේ ඉස්සරහට ගිහිල්ලා බාර ගන්න ඒක සම්තිර්ණය කරනවා මෙයා මෙයාමයි එතකොට ඒකේ සාමාන්‍යයෙන් ඔය කතා විස්තර වෙන්නේ ඒ චිත්තක්ෂණ වශයෙන් නමුත් සමහර ආචාර්යවරු එක විස්තර කරනවා චිත්ත වීදි සම්පූර්ණ චිත්ත වීදි පහක්වත් යන්න ඕනේ කියලා හතරක්වත් යන්න ඕනේ කියලා රූපයක් ස්ත්‍රී පුරුෂ භාවයේ දැනගෙන Taman දිහාවට දෙන්නේ Taman දිහාවෙන් යනවා දාදී වශයෙන් දැනගන්න අර වගේ චිත්ත වීදි හතරක් පහක් යන්න ඕනේ කියලා. මේ හතර පහ තුලම මේ පුට්ඨෝ භික්කවේ වේදේති කියන එක සිද්ධ වෙනවා. ඒ දිගටම හැපීම සිද්ධ වෙමින් තියෙනවා. ඒ රූපේ වැදෙමින් පවතින වදින රූපේ අල්ලාගෙන ඉතිං වින්දනයක් ලබනවා. මොනවද විඳින්නේ? මේක හොඳ මංගල සුබ දෙයක්ද නැත්නම් අසුබ දෙයක්ද ආදී වශයෙන් ඇහේනම් ඇහි වින්දනේ සිදු වෙනවා. ආස්වාද ප්‍රසවාසය නම් ආස්වාදයේ දිගට පිරිමැදීගෙන යනකොට මම දැන් ආස්වාද හුස්ම රටලයි බලන්නේ නාසිකාග්‍රේ පේන්නේ වම් නාසිකාග්‍රේ තියෙන ආදි වශයෙන් ඔක්කොම සාතික වෙන්න හුස්ම එනකොටම ඌව සිද්ධ වෙන්නේ සිද්ධ වුණාට අඳුනා ගන්න තරම් අපේ හිත තාම එකලස් වෙලා නැහැ එකලස් වෙන්න නම් චිත්ත වීදි ඒ වගේ 3 4ක් යන්න ඕනේ කියලා ඒ ගණන් සාත්‍රයට පෙන්නනවා නමුත් අපිට කියන්න තියෙන්නේ එක සැරයක් යමක් සිද්ධ වුණාට අපිට මේකිනට විඳින්නත් බෑ සංජය හඳුනා ගන්නත් බෑ හිතන්නත් බෑ නැවත නැවත ඒක විය යුතුමයි අපේ මතක සටහනට යන්න නැවත නැවතත් කෙරෙන්න ඕනේ කලට එක සැරයක් අටුව තියලා ගැහුවට එච්චර ලකුණක් හිටින්නේ නැහැ එතනම ගහ ගහ ගහ ගහ ඉනකොට තමයි ගලේ කෙටුම් පාර හිටින් ආන්නේ වගේ තමයි රූපයක් වේවා සද්දයක් වේවා වේදනාවක් වේවා ගන්ධක් රසක් වේවා ධර්ම කාරණාවක් වේවා නැවත නැවත නැවත වැඩිල්ලෙන්මයි එතන මේ ස්පර්ශයක් වේදනාවක් සංජානනයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන මේ පුත්තෝ භික්කවේ වේදේති කියලා කිව්වට මේ ස්පර්ශය එකම වුණොත් තමයි අපි මේ කියන කතාව වැටහෙන්නේ. තේරුම් කරලා දෙන්න පුළුවන්. මොකද අපේ හිත හරීම මෝඩයි, හරීම මේ කම්මැලි, හරීම මේ කර්මන්නේ නැති ගතියක් තියෙනවා. මහවන්දටම හයි හයි වෙච්චි සීතල වෙච්චි බටර් කෑල්ලක් එකේ ඉන්නේ උණුසුම් වෙලා පාම්පෙත් එක ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඒ නිසා බුදුහාඳුරන්ගේ හිතේට බොහොම අවදි, බොහොම සජීවී නිසා උන්වහන්සේට පුළුවන් වෙන්න ඇති ওই චිත්ත වීර්යයක් බලන්න. අපිට එහෙම නෙවෙයි ඒක ගිහිලා 3-4ක් ගියාට පස්ස තමයි මේ ඇඳෙන් නැගිටින්න කූද්දන්ට වගේ කීප සැරයක් හොල්ලන්න සිද්ධ වෙනවා. අනේ ඒ නිසා අපිට ස්පර්ශය සිද්ධ වෙලා ඒ ස්පර්ශය විඳිනවා කියන්නේ චිත්ත වීදි වශයෙන් හෝ චිත්තක්ෂණ රාශියක් යනවා. නමුත් අපි ඉතින්දි මතක් කරලා දෙන්න කැමති උනේ මම ඒ ස්පර්ශය වෙනුවට තව ස්පර්ශ පහක් යට තියෙද්දි තමයි අපි මේ එකක් අල්ලන්න මැරෙන්න හදන්නේ. අපි මේක සාධකයක් කරගන්න හැටි මේක බාධකයක් කරගන්න හැටි තමයි අපි ඉස්සලා කිව්වේ ආනාපාන කරනකොට රූප වේදනා ශබ්ද ඇවිල්ලා කරදර කිරීම. සර්වචනන්දක සාධකයක් කරගත්ත හැටි තමයි උන්වහන්සේ දේශනා කරා ඉරියව් මාරු කරන්නේත් නැතුව රූප මධ්‍යස්ථානෙ මෙහිත තියාගන්න නැත්නම් රූප ආරම්මණයක් මැරගෙන ඒනොත් වායෝ පොට්ටබ්බ ධාතුව මැරගෙන එහිම නතර කරන්නේ. එහිම නැවත නැවත නතර කිරීමෙන් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳව දතයුතාක් තොරතුරු ලැබෙනකොට ලැබෙනකොට ලැබෙනකොට ඒ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳව ඔන්න හැපීම හැදුනා. ඔන්න හැපීම සිද්ධ වුණා. ආනේ හැපීමනුව දැන් විදීමක් සිද්ධ වෙනවා. මේ හේතුළු ඇතුළු වෙන උලංගල්ලයි. මේක සීතලයි, මේක කීකරුයි ආදි වශයෙන් තේරෙනවා. පිට වෙන උදාංගයයි උණුසුමයි සංචලයි කම්පනයි ආදී වශයෙන් තේරෙනවා. ආන්නේ විදිහට වින්දනය වෙනකොට අපිට ඒ විඳිල්ල මත තමයි අපේ මුළු ජීවිතේම සකස් වෙන්නේ. නමුත් අමතක කළ යුතු නෑ. ඒලාදී ඇහැ නිදිගෙන අක්‍රියව රූපත් එක්ක මොනවදෝ යටමේස සාකච්ඡාවක් යනවා. මේස උඩ සාකච්ඡාව වෙන්නේ ආනාපානෙ තමයි. නමුත් යටමේස සාකච්ඡාවක් යනවා. සද්දත් එක කණෙත් ගනුදෙනුවක් තියෙනවා. නාසයත් එක්ක සුවඳත් ගනුදෙනුවක් තියෙනවා. දිවෙත් එක්ක රහසේ පහසෙත් මේ රසෙත් ගනුදෙනුවක් තියෙනවා. මනසෙත් කටයුතු වගේක් තියෙනවා. ඒ නිසා අපි මේ ආනාපාන මේ වෙලාවේ තේරෙන්නේ නැහැ. මේ ආනාපාන මට ගොරෝසුයි, මේ ආනාපාන මට සියුම් ආදි වශයෙන් ඒ අල්ලාගත් දේ අරගෙන ගැහුණට, අල්ලාගත් දේ අරගෙන මැරෙන්න හැදුවට, මේ වෙලාවේදී තව විකල්ප පහක් අපිට තියෙන බව උග වෙලාවට අපිට මතක නැහැ. මේ මතක නැති වෙන්න හේතුව අපේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා අර එන වේදනාවම මතම අපි හරියට මේ සැලෙන ගතියක් තියෙනවා. වෙනස් වෙන ගතියක් තියෙනවා. ඒක මතම අපි කම්පටේ චංචලයට පත් වෙන ගතියක් තියෙනවා. නමුත් හොඳට භාවනා කරන කෙනා නම් දන්නවා මේ වෙලාවේදී හරියට රූපවාහිනී නාලිකා හයක් තියෙන රූපවාහිනියක් අපි බලාගෙන ඉන්න නාටකයේ මේ පේන්නේ ශෝකාන්තයක්. ඉතින් ඒක අපිට දරා ගන්න බැරි නම් අපිට ඔක channel එක මාරු කරත හැකියි. අපිට පුළුවන් එතකොට වෙන නාලිකාවකට ගන්න. දැන් මට පස්සේ සම්පූර්ණ වෙන කතාවක් යන ළමයට ප්‍රවෘත්ති වෙන්න පුළුවන්. නැත්තම් දෙමළ භාෂාව වෙන්න පුළුවන්. ඒත් මේ අල්ලගෙන ඉන්න එකම දැනගෙන ඒකෙම මට දුක දෙනවා කියලා ඒකත් එක්කම ගැටෙනවයි කියනකොට අපිට මේ තියෙන හැකියාව, මිනිස්සුෙකුට තියෙන මේ පූර්ණත්වයේ පිළිබඳව ලොකු පාවාදීමක් සිදු වෙනවා. ඒකයි මේ කලහ විවාද මේ තුන් තුන් පේසුන්යන් හේරම එන්නේ එකම පහසයි තියෙන්නේ ඒ පහසෙන් වේදනාව වෙනවා ඒ වේදනාවට තමන් වාල් භාවයටපත් වුනොත් අනිවාර්යයෙන්ම මේකෙන් පුතක්ජල තමයි. මොකද ඒ වෙලාවේදී භාවනා කරපු කෙනෙක් නම් දන්නවා ඒ වෙනුවට ඕන තරම් තව ස්පර්ශ තියෙනවා. තාම විතරක් නෙමෙයි මේකෙපත් පෙන්වනවා මේ වේදනාවෙත් ආකාර තුනක් තියෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. පුතක්ජලයට එහෙම නැත්නම් අර තමන්ගේ තණ්හාවට දෘෂ්ටියට මානෙට ගැලිච්ච පුද්ගලයාට ඒ ස්පර්ශයත් එක්ක එන්නෙම දුක නම් එයා ඒ දුකෙන් වෙනස් දෙයක් අත්දකින්න පුළුවන් කමක් නැත්තේ. සුඛයක් නම් ඒ සුඛෙමයි ඒකට ආසා වෙලා ඒක ලං කරගෙන ලොකු කරගන්න උත්සාහ කිරීම හැර වෙන කරන්න දෙයක් නැහැ. අදුක්කම සුඛේ නම් ඒක පිළිබඳව නොදැනුවත්කම හැර වෙන කරන්න දෙයක් නැහැ. නමුත් ස්පර්ශ හයකින් එකයි මේ වෙලාවේ වැඩ කරන්නේ. ඒ හයෙන් ඇති කරගත්ත මේ ස්පර්ශයත් වේදනා තුන් જાතියක් ඇති කිරීමේ ශක්තිය තියෙනවා. සරුවචන වහන්සේට තියෙනවා. රහතන් වහන්සේට තියෙනවා. ඒකට කියනවා රහතන් වහන්සේගේ 이르දියක් කියලා. රහතන් වහන්සේගේ 이르දිය පිළිබඳ කතා කරනකොට මතක් කරන්නේ යම් දර්ශනයක් දක්ව වෙලා මේ අපි කතා කරන වගේ ආනාපානයට සම්බන්ධ කරන්නේ නෙවෙයි. දර්ශනයක් දක්ව වෙලාවේදී පේන්නේ අසුබ දර්ශනයක් නක්. උන්වහන්සේගේ ඥාණයට පුළුවන් ඕනනම් ඒක සුබ වශයෙන් දකින්න. උන්වහන්සේගේ ඥාණයට පුළුවන් ඒක සුභ අසුභ දෙක මැදි උපේක්ෂාව වශයෙන් දකින්න. නැත්නම් අසුභය අසුභ වශයෙන්ම දකින්න පුළුවන්. සුභ දෙයක් දකින්න. උන්වහන්සේට ඕන නම් ඒක අසුභ වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් මේ උපේක්ෂාව වශයෙන් දකින්න පුළුවන්. උපේක්ෂා වෙන වේදනාවක් දකින්න. උපේක්ෂා වෙන වේදනාවට අවදි රහත් නිසා ඒක ඕන සුභ වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් අසුභ වශයෙන් දකින්න පුළුවන්. එනිසා මොන දේ ස්පර්ශ කරත් රහතන් වහන්සේට ඒ දොරවල් තුනම විවෘතයි. ඒකට කියනවා රහත් 이르දිය කියලා. භාවනා නොකරපු එක්කනට එකයි විඳ ගන්න පුළුවන් එන්නේ ඒකටම වාල් වෙච්ච නිසා තමයි ඒ මැත්තේ මැරෙන නිසා තමයි ওই කලා විවාද පාළ වෙන්නේ. ඒක නිසා මෛත්‍රී භාවනාව උගන්වනකොට පෙන්වන ගැඹුරුම දේ තමයි ඕනම දෙයක සුබ පැත්ත බලන් ඉගෙන ගන්න දෙය. ඒක සමතයක්, ඒක පාටු ක්‍රමයක්. නමුත් ගැටුම් අඩු ක්‍රමයක්. මුරුදු මෙලෙක් කරන ක්‍රමයක්. සුබ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති වදාන. ඉද පඤ්ඤස භික්කුණු උත්තරින් අපට විඥාන්තස කියලා සර්වඥාන්තේ රහත් මාර්ගයේදී තියලා මතක් කරනවා මෛත්‍රිය කියලා කියන්නේ ඕනම වෙන සංසිද්ධියක හොඳ පැත්තක් තියෙනවා. ඒක ඉතින් නරක මිත්‍ර බලන කෙනාට පේන්නේ නැහැ. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් මිස සර්වඥන් වහන්සේගේවත් පොදුවේ අනුමත කරන්න මේ බැරි දෝෂයක්වත් නෙවෙයි. ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේ එන වේදනාව පටුයි නම් එකම නම් දකින්නේ ඒක වෙලිච්ච දරකෝටුවක් වගේ තණ්හාමාන දිටුලින් ස්තබ්ද භාවයටපත් වෙච්ච දැඩි පු탁 යන භාවය. එතන වේදනා જાති තුනක් පහළ වෙන්න පුරුවන් බව දැකගෙන දැනගෙන අදහාගෙන වැඩ කරන එක තමයි යෝග අවතරය කරන්නේ. ආස්වාද ප්‍රසආතේ හොඳට ගොරෝසුවට වැටෙන්නේ. ඉතින් ඒක ඒ යෝග අවතරයට එතන හොඳ හරි දැන් මට හොඳට ආනාපානෙ පිහිටියා කියලා සතුටක් ඇති වෙන්න තමයි සාමාන්‍ය ලෝකේ නමුත් මුදුර භාවනා කරපු කෙනෙක් නම් දන්නවා මේ කියන්නේ තාම ආනාපාන ඕලාරිකයි පටන් ගත්ත තැනමයි මේ ඉන්නේ කියලා දන්නවා ඒ නිසා යාට ඉතර සතුටක් නැහැ ඒක. ආනාපාන ඉන්න නිසා සතුටක් තියෙනවා. නමුත් දන්නවා මේක ඕලාරික ආනාපාන එකයි ගොරෝසුට වැටෙන්නේ. මීට වැඩිය ගොඩක් වෙලා යනවා. ඒ සුකුම ආනාපානට එන්න කියලා ඕනනම් මේ ඇති වෙන ඕලාරික ආනාපානය පිළිබඳව එච්චර අකමැත්තක් උනත් පහල කරගන්න පුළුවන්. ඊගාට සුඛ සුඛම தත්ත්වයටපත් වෙනකොට භාවනා නොකරපු එකන බයටපත් වෙනවා. නමුත් භාවනා කරපු එකකට බය වෙන්න නම් බය වෙන්න පුළුවන් ඒ පරණ පුරුදුතාවයට නැත්නම් බය නැති වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්න පුළුවන්. අන්තිම උපේක්ෂා තත්ත්වයටපත් වෙනවා. නොදැන්න මට්ටමටපත් වෙනකොට තමයි ওই தත්ත්වය හුඟාක්ම මේ තීරණාත්මක වෙන්නේ. හුඟ දෙනෙක් බය වෙලා හලලා දාන ඉතින්. හොඳට භාවනා කරපේකන දන්නවා. උපේක්ෂා தත්ත්වය තමයි අර ගොරෝසු தත්ත්වයක් සුකුම தත්ත්වයටත් වඩා හුඟාක්ම දියුණු தත්ත්වයක්. ඒ නිසා ආනාපානය කරන එක ඒකට සද්ධාව ඇති වෙන එක වෙනම දෙයක්. නමුත් මේ ආනාපානෙන් ඇති වෙන වේදනාව භාවනාවේ ප්‍රගමණයට මධ්‍යම ප්‍රතිපදාට යොමු වෙන්නේ කොහොමද කියලා දැනගන්න එක සම්පූර්ණ අන්තයක්. වෙන විදිහට කියනවා ආනාපානෙ අවුරුදු 60 70ක් කරගෙන ඉන්න පුළුවන්. ඒ පුද්ගලයා කිසිම දියුණුවක් ප්‍රගමණයක් නැතුව මොකද ඌට සාමාන්‍ය බුද්ධිය නැති නිසා. ධම්ම විචේ නැති නිසා, බණ අහලා නැති නිසා, ධර්ම සාකච්ඡා කරලා නැති නිසා ප්‍රශ්නයක් නගන්න දන්නේ නැති නිසා Tamange ඇති වෙන අත්දැකීම කියන්න දන්නේ නැති නිසා. ඒ නිසා පුට්ටෝ බික්ක වේ වේදේති කියන එක ස්පර්ශය පැත්තෙන් බැලුවොත් අර විදිහට හය ආකාරයකට බෙදලා යන ආකාරය වේදනා පැත්තට ගත්තොත් වේදනා තුන් જાතියක් දෙන්න පුළුවන් බව ධර්මයේ හැටියට බලනකොට විකාශනය කරලා පෙන්වන්න පුළුවන්. එතකොට ඒවා මෙච්චර අපිට විකල්ප තියෙන බව දන්නවනම් අපි එකක්ම අල්ලාගෙන ඒ මැත්තේ දුකටපත් වෙලා ඒ මැත්තේ වෙහෙසටපත් වෙලා තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් ස්තබ්ද වෙන ගතිය නැති වෙලා යනවා. මේක තමයි විමුක්තිය කියලා කියන්නේ. අපි මේ ඉන්නේ විකල්ප 18ක් මැද. ස්පර්ශ ආටේ හයෙන් ඕනෙකට යන්න පුළුවන්. වේදනා තුنين ඕනෙකට යන්න පුළුවන් ස්වරූපයක් අප ළඟ තියෙනවා. මේ වෙලාවේ බැරි වෙන්න පුළුවන් කියලා දැනගත්තොත් ඇත්තටම ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකුට වගේ ශක්තියක් ඇති වෙනවා. අපිට තියෙන්නේ කාය ස්පර්ශයමයි මේ වෙලාව තියෙන දුකමයි කියලා ගත්තොත් ඉතින් දනුකන්දේ ගහපු රාජ අපරාධකාරයෙක් වගේ දැඩි පිළීමකට ලක් වෙනවා. ඉතින් භාවනාදී මුල් වෙලාවේදී නම් ওই කියන දනුකන්දේ ගහපු ස්වරූපේ තියෙනවා. මොකද ඉල්ලන්නේ එකම පාරක්. නමුත් භාවනා කරලා කරලා කරලා විවිධ දුෂ්කරතා යටතේ විවිධ ඉවසීම් යටතේ කරගෙන යනකොට ওই 18 ඕන එකක් එනකොට ඇත්තටම මේකේ තාමත්ම අප්‍රිය අමනාප කර ඒ සංකලනේ බුද්ධ විඳපු දවසක් තමයි භාවනාවේ ලොකුම සතුට ඇති වෙන්නේ. ආනාපානෙ එක්ක හොඳටම නොපෙනී ගිහිල්ලා එපාම එපා වෙලා. තද්ද දුකකටපත් වෙලා. තේරුම් ගත්තොත් මේකත් භාවනාවේ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්නට ඉස්සල දවසේ මම කලියොත්තා. මේක නොකරන තාක්කල් මගේ භාවනා භාවනා සම්පූර්ණ වෙන්නේ නැහැ. මට කවදාකවත් අනිත්‍ය දුක්ඛනාත්ම කියන පිරිච්ච භාවකට යන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අද ඇති හරියට මට ඇති ආන්තම් මේක අත්දැක ගන්න ලැබුණා කියලා අර වේදනාවේ අමිහිරිතරම වේදනාව භාවනා මනසකින් නැත්නම් පූර්ණනික මොඩලෙන් තොරව තවත් විදියට කියනවා නම් තණ්හාමාන දිට්ඨි වලින් තොරව දැකගත් දවස් තමයි අපේ manussත්වයේ පිරිච්චකම. භාවනාවේ පිරිච්චකම එන්න පටන් ගන්නවා. ඊතර කවදාකවත් අනුතු චෝදනා කරන්නේ එතෙන්ට එනකන් <clears throat> භාවනාවේ විවිධ පැති නොදැක්ක කෙනා හිතන්නේම මේක ඔක්කොම ගුරු වෙනට වගේ. එනතම මේ බාධා ඇති කරේ අසවලා. එනතම මං කර්ම ශක්තිය. මට භාවනා කළ මේ ජීවිත නිවන් ලබන්න බෑ. මොන්නම හරි කියලා හැම වෙලාවෙම බාහිරේ හොයි. ඒ මොකද අර ඇතුළත පිරිච්ච නැති ගැතියි. ඒ නිසා ඇතුළත පිරිච්ච ගැතිය එන්නේ දුකකින්මයි. අන්න ඒක විතරක් මතක තියාගන්න. අමනාපකර තත්වයකින්මයි. මොන්නේ අමනාපකර තත්වය අමනාපයෙන් තොරව බැලීම තමයි විපස්සනා කියන්නේ. දුක්ඛිත తত্ত্বය දුක්ඛිත නැතුව බලන එක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි මේ අමර පස්සනාව. විශේෂ පස්සනාව විසම පස්සනාවක් මෙතන තියෙනවා. ඒක නිසා පුට්ඨෝබික්ක වේ වේදේති කියන තැනදී ඔය පටිච්චසමුපාදයේ ගත්තත් පස්සපච්චා වේදනා කියන තැන බොහෝමත්ම සවිස්තරව විස්තර කෙරේ. ස්පර්ශ කරන්නේ අපේ මන අපිට. හයක් තියෙනවා. හයෙන් කොයි දෙයද අල්ලගන්නේ කියන එක අපේ රුචි රුචි අරුචිකම් වල පෞරුෂත්වය හැටියට සිදු වෙනවා මිස එයම විය යුතුයි කියලා බන්ධනයක් නැහැ. එතන විවෘතකමක් තියෙනවා. ඊට පස්සේ ඒ දේ ලැබුණයි කියලා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන එක ওই තුනෙන් ඕනෙකට යන්න ප්‍රස්තාව තියෙනවා. කුසලතාවය තියෙනවා. නමුත් අපි එකක්ම අල්ලගෙන ඒකම විඳවනවා කියන කෙනෙක් කර්ම ශක්තියක් හෝ මෝඩ මූඩභාවයේ හෝ අර තණ්හා දික්මාන දිට්ඨි වලින් දැඩ දැඩි ස්තබ්ද භාවයේ නිසා බව තේරුම් අරගත්ත දවසට අර යම් තාක් තමන්ට තේරෙනවා මම වාගේ නරපණුවෙක් මං වාගේ වැල් ගැඩවිල්ලෙක් මං මේකට විඳවනවා නේද මනේ මට වෙච්ච දේ කියලා පශ්චාත්තාප වෙච්ච තරමට නැත්නම් පශ්චාත්තාප වෙන තරම වේදනාවක් ආපු තරමට ඒක තේරුම් ගැනීමෙන් සර්වඥතා ඥානෙට කිට්ටු කරනවා තේරුම් ගත්ත පමණින් සර්වබලධාරි දෙවියන් වහන්සේ නමක් වාටපත් වෙනවා අනේ මේකේ ඕන පැත්තකට හරවන්න පුළුවන් ශක්තිය මට තියෙනවා නේද මම මෙතුවා කල් මේ එකක්ම අල්ලගෙන වින්දා නේද බුදුහාමුදුර මට පෙන්ලා දෙන්න හදන්නේ මෙවැනි தത്വෙදී මට දොරවල් කොච්චර දෝ තියනවා නේද කියන එක දැනගත්ත දවසේ Taman පිළිබඳ Tamanට විශ්වාසය. මේ ශාතිය පිළිබඳ විශ්වාසය. මේ මම දැන් මෙතන කරන වැඩෙන් ඇර කවදාකවත් විමුක්තියක් නැති බවක්. ඒ විමුක්තිය නැති තාකල් අපි අනුන් මත අනුන්ගෙන් යැපෙන බවක්. අනුන්ගේ යැපෙන තාකල් Tamanගේ හැකියාවන් ප්‍රබුද්ධ නොවන බවක්. ප්‍රබුද්ධ වෙච්ච වෙලාවට කිසිම කාලපරතරයකින් තොරව ඒක <clears throat> ආනිසංස දෙන බවක්. දකින්නකොට අනේ මනුස්සකමක වටිනාකම. අනේ බුද්ධෝත්පාද කාලයක වටිනාකම. අනේ මේ ක්ෂණ සම්පත්තිය වටිනාකම කියන එක මම මාගේ හැඟීමකින් තොරව තේරෙන්න පටන් ගන්නවා. නිසා මේ පුත්තෝ භික්කවේ වේදේති කියන එක කටපාඩම් කරන්න ලේසි වුණාට භාවනා කරන්න ගියාම මුලපටන් අවසානයේ දක්වාම ticket බලපාන කාරණාවක් මේකේ තියෙනවා. මේ වේදනාව ඒ සැප වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වශයෙන් මේ තුනකට කැඩෙනවා ඒ කැඩෙන එකේ පෘ탁ඥයට එකකටම තියලා එන ගැහුවා වගේ කුරුසියට තියලා එන ගැහුවා වගේ දඬුකන්දේ ගැහුවා වගේ දුක ආවොත් දුක විතරමයි දන්නේ. සැප ආවොත් සැප විතරමයි දන්නේ. අදුක්කම සුඛ වේදනා නොදැනුවත්කමයි තියෙන්නේ කියන එක දන්නවනේ. අපිට සුඛ එනකොට ඒ සුඛේ යතාව දුක දැක ගැනීම. නැත්නම් සුඛයේ ගෙවී යෑම දුකයි කියලා දැනගන්න එක. දුකක් ආවම දුකේ ගෙවී යෑම සැපයි කියලා දැනගන්න එක. අදුක්කම සුඛ වේදනා කාපම එක දැනගත්තොත් සැපයි නොදැනගත්තොත් දුකයි කියන ඒ චුල්ල වේදාල සූත්‍රය ඇති ඒ සමීකරණේ තේරුම් ගන්න නම් මේ වේදනා එක චිත්තක්ෂණයක් ඇසුරු කරලා බෑ. ඒන වේදනාවේ මුලමදාග ඇසුරු කළොත් ඒ පුදුල අනිවාර්යයෙන්ම ස්පර්ශය කියන පැත්තෙන් අපි දල දඬු වෙලා හිටියත් වේදනා කියන පැත්තේ තියෙන මේ දොරවල් තුන විවෘත කරගත්ත දවසට ඒ පුද්ගලයා තුළ ඇති වෙන මේ වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය ජීවිතේ එක දවසක් ඇති කරගත්තොත් සංසාරේ එක දවසක් ඇති කර එක චිත්තක්ෂණයක් ඇති කරගත්තොත් නිවන් දක්නා තුරාවට ඒ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. යට යන ඉඳ තියෙනවා. නැවතත් මතුවෙන්නේ. ඒ නිසා කීයක් දීලා හරි ගන්න වටින දේ. මොන දුකකදී හෝ මතු කරගත යුතු දේ. ඒ නිසා විපස්සනා ඥානයක් පහළ වෙන්නේ නම් අනිවාර්යයෙන්ම දුකකට වාංගු වෙලයි කියලා කට ඇරලා කියන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍ය විවරය කියන මේක දුක්ඛා පටිපදා. දුක්ඛ පටිපදා වුණාට කෙලවර සුඛ අනාතන සුඛයක් තියෙනවා. ඒ ගත්ත දේ කවදාකවත් අමතක කරන්න බෑ. ඒ නිසා මේ ස්පර්ශ ලබන චිත්තක්ෂණ තමයි පණ තියෙන චිත්තක්ෂණ කියන්නේ. පණ තියෙන තෑම චිත්තක්ෂණයක නිවන් දොරටුව. ස්පර්ශය ලබනවා නම් සෑම වෙලාවක වේදනාවක් තියෙනවා. නමුත් අපේ හිත පුදුමාකාර විදියට සුඛයට ඇලිච්ච ගතියකොත් දුකේකට ගැටෙන ගතියකොත් අදුක්කම සුඛයට නොදැනුවත් ගතියකුත් තියෙන නිසා අපි හැමදාම රැයට පුදිනවා දවල්ට ඇහැරෙනවා සාමාන්‍ය වෙලාවට කනවා නානවා කියන જાති මේ තිරසං වල ටිකට සීමා වෙනවා මේ වදියා වෙනස් දෘෂ්ටි කෝණයකින් නැත්නම් විපස්සනා අනුකූලව බලනවායි කියලා කියන්නේ දවල්ට පුදිය ගන්න රැයට ඇහැරලා ඉන්නේ දිවා රාත්‍රී සංඥාව ගන්න රාත්‍රී දිවා සංඥාව අරගෙන වෙනස් කර වෙනස් කරව බලන එක තමයි මේ ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ ඒ ආර්ය පරිශ්‍රණය කරනකොට අනුන් දුකයි කියන එක තුල සැප තියෙන බව බලන්න තරමට යෝගාවචරය ඉවසන්න ඕන. අනුන් සැපයි කියන එක තුල දුකක් තියෙන බව දැනගන්න තරමට ඉවසන්න ඕන. අදුක් සුඛ වේදනා නොදැනි මේ යටි නූලෙම පාස් වෙන්න හදනකොට ඒක පිළිබඳව පුළුවන් තරම් ස්පර්ශයක් ඇති කරගෙන ඒකට ආදිභාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා නම් සම්පූර්ණ ජීවිතය පිළිබඳව අද මේ ආකල්පේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳව මේ තියෙන తত্ত্বය අවබෝධ කර ගැනීම තුලින් වේදගු එහෙම නැත්නම් වේද මේ වේද ශාස්ත්‍රයෙන් කියලා පැමිණි කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. මෙතනමයි මුළු ලෝකෙම ඥානෙ තියෙන්නේ. වේදයට තමයි ඥානය කියලා කියන්නේ. ඔය ඥානෙ අපි එකක් අල්ලන නිසා අපි පෘථග්ජන භාවයටපත් වෙලා තියෙන හැම එකක් අල්ලනකොටම තුනක අඩු ගානේ මේ කුසලතාවයේ හැකියාව තියෙනවා කියලා දැනගත්තොත් ආවස්තික වටිනාකමක් කියලා කියලා දැනගත්තොත් අපිට තියෙන එනේනේ එක මූණත වටිනාකම මේකයි කියලා දැනගත්ත ගමන් මේ පිටිපස්සේ තියෙන වටිනාකම බලන්න තරම් ඊවසීමෙන් බලන්නේ එකයි. එතකොට ස්පර්ශය හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ වේදනාවේ මේ පැතිකඩ මාරු වීම දකිනකොට අපිට වේදනාව හොය හොයා තැන් තැන් වල යන්න ඕනේ. වේදනාවට පැමිණේවා කියලා සුඛ වේදනාවට බලාපොරොත්තු වෙන්න ඕනේ. පැමිණෙන සෑම වේදනාවකම මේ පැතිකඩ තුන තියෙනවා. එහෙනම් මොකටද ප්‍රයත්නේ? එහෙනම් මොකටද ප්‍රයෝගය? එතකොට ප්‍රයෝග පටිපස්සම්බනේ සිද්ධ වෙනවා. ප්‍රයත්න කරන දෙයක් නෑ පැමිණෙන දෙදී පැත්ත හරවලා බලන එක විතරයි නැත්නම් නැත්නම් පැත්ත හරියට නටන හැටි බලනින් එකයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නාවෙන් අතර වෙන්නේ. සංහිඳියාවකට මේ විමෝචයකට නිරෝධයකටපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වේදනාව නම් නාතුරනවා නම් ඊට පස්සේ යම් වේ අර අපි ගත්තොත් එහෙම දැන් මේ අපි කතා කරන්නේ ද්වයම් සූත්‍රයේ ද්විතීය ද්වයම් සූත්‍රයේ ඒ වෙනුවට මේ පතුපින්ඩික වාගේ පැටලීම ලිහිම පිළිබඳව වෙනම ක්‍රමයකට සරුවචාන්සේ පෙන්වන තැනට ගත්තොත් යං පස්ස පස්චා වේදනා යං වේදේති තං සංජානාති දැන් මේ අපි ගත්ත සූත්‍රයේ තියෙන්නේ පුට්ටෝ වික්කපේ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේතේති ඒකදී මතුපිණ්ඩික ඊට වැඩිය පියවර වශයෙන් සලස්ව කරනවා යං වේදේති තං සංජානාති යමක් විඳිනං එය හඳුනයි මොනවාද හඳුනන්නේ සුඛ දුක්ඛ වශයෙන් හඳුනයි යං සංජානාති තං විතක්කේති ඊට පස්සේ සුඛයක් නම් වැඩිපව දිනු කිරීම පිළිබඳව නැවත නැවත කල්පනා කරන්න පටන් ගන්නවා දුක්ඛයක් නම් ගැටලා නැති කරලා විනාශ කරලා එපා කරලා නා මේක නැතිනාස්ති කරන්න කල්පනා කරනවා විතර්කණය කරනවා අදුක්කම සුඛයක් නම් නින්දට වැටෙනවා මොනවා වුණාද කියලා දන්නේ නැත් තත්වයකටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයා ඒ විතර්ක නැති භාවයයි එතන තියෙන්නේ. යම් විතක්කේදී තම් පපංචේති. විතර්ක වලට යනකොටම එතකොට හුඟා කොද්දල් වෙලා තියෙන තත්වය විතක්ක වලට යනකොටම මේ පුද්ගලයා තණ්හාවට, දෘෂ්ටියට, මානෙට වැටෙනවයි කියන එක අතර පරතර එක චිත්තක්ෂණය. යම් විතක්කේති තං සංයතං පපංචේති තතෝ නිදානම් පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ඒ ප්‍රපංචයන් විසින් මේ පුද්ගලයා ආත්පස ගිල ගන්න. යට කර ගන්න. පසාලන. ඉතින් එතකොට අර වේදනා චිත්තක්ෂණයට කලින් තියෙන අපි ස්පර්ශය හරියම අමාරුයි අල්ලන්න අපිට මේ වෙලාවේදී දැන් මේ ඉඳගෙන ඉන්න වේදනාව ස්පර්ශය මට ලැබුණාට ඒකට ඇහැටක් තියෙනවා කනටක් තියෙනවා ආදී වශයෙන් ඒවට විරුද්ධ වෙනවයි කියන එක ගාකම නමුත් ඒක බැරි දෙයක් නෙවෙයි මොකද ඒ තරම් යොහුසුල හිත පණේ නිසා. නමුත් අපි ගත්තොත් ඒ ස්පර්ශ පූර්වක අතහැරලා වේදනා පුරුකට ආපු වෙලාව හෝ මේකදී මේ ඒකාන්ත සුඛයක් ඒකාන්ත දුකක් එදා ඒකාන්ත අදුක්කම සුඛයක් නෑ. ඒ වෙලාවේ Tamanට පෙරලිලා ඉස්මතු වෙච්ච මුණත විතරයි ඒක අනිත් පැත්තේ අනිත් තුන තියෙනවා. අපි ලනු පාටවල් තුනක් එකට අඹරලා ගත්ත තේඩාවක් අරගත්තොත් මේ තේඩාව ඉස්සරහට තියෙන පට පෙනුනට ඊට උඩින් හෝ යටින් බැලුවොත් වෙන පටක් පේනවා. ඒ බලන පැත්තම පිටිපස්ස පැත්ත බැලුවොත් වෙන පටක් වේ. ආන්නේ වගේ පටවල් මාරු වෙන తත්වයේ දකින්නකොට ඒ පුද්ගලට මේ වේදනාවේ පටවල් තුනක් තියෙනවා කියලා දැනගන්නකොට දැනට මේ මොහොතේ ඉස්සරහට හම්බෙලා තියෙන සුඛේ වුණාට බය වෙන්න දෙයක් නැහැ. ඔගේ එහා පැත්ත වෙච්ච ගමන් දුකක් පාටපත් වෙනවා. ආයේ අදුක්කම සුඛයක් පාටපත් වෙනවා. ආනේ తත්වයේ දන්නවනම් ඒ පුද්ගලයා කවදාකවත් ඒක හඳුනා ගැනීම ස්ථිරතාවව කරන්නේ. සුඛයි මට වේවා මේක ලොකු වේවා මගේ වේවා බදා ගන්න තරමට වහා පයින් ගතියක් නැහැ දුක්ුණා මේක විනාශ කරන්න ඕන නැති කරන්න ඕන නාස්ති කරන්න ඕන කියලා ඉසాత බැඳගෙන පණින්නේ අදුක්කම සුඛ උණයි කියලා ඒක පාට නින්දට වැටෙන්නේ හඳුනා ගැනීම පොඩ්ඩක් පමා වෙනවා වෙන විදියට කියනවා තීන්දු කරන්න ප්‍රතික්‍රියා කරන්න පොඩ්ඩක් ඉවසනවා බොහෝම චිත්තක්ෂණ ඉවසන්නේ මුත් ඒ චිත්තක්ෂණය තුල ඒ පුද්ගල වේදනාව සංජානනය කරනවා කියන කෘත්‍ය දෙක අතර පුංචි ඉඩක් කන්ති පරමං තපෝති තික්ඛා කියලා කියන තිතික්ෂාව ඇති වෙන්න මේ ආපු එක මත ඔච්චරම නටන්න යනවා නැතුවොත් වෙන්නේ අපි පෘථග්ජන භාවයේ ස්තබ්ද භාවයේ තණ්හාමාන දිට්ඨියට ඉඩ සාසන. ඒ නිසා සංජානනයේදී නිසිනින්දේ හිමීට කෙරෙන්න පටන් ගන්න. එතකොට මේ පුද්ගලයා අල්ලගත්ත සංඥානේ හඳුනා ගැනීම මත අරතරම්ම මේකේ කියන විදිහට චේතේති විතක්කේති කියන එකට ඉඩ දෙන්නේ. ඉඩක් දෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයාගේ අවදිභාවයේ තියෙනවා ඉවසීම තියෙනවා. එතකොට මේ විතක්ක නිසා ප්‍රපංච ඇති වෙන ගතිය. තණ්හාමාන දිට්ඨිය වලින් එකම දේ එකතන කරකැවෙලා උණ කිල්ලක් ලොකු වෙලා එනකොට අතුපතර විහිදීම නිසා අනිකුත් තුන ගාලෙන් ගලවලා ගන්න බැරි තරම් පටලවෙන්න වාගේ ඒ ප්‍රපංච කරන ගතිය නැති වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රපංච බේනේ මහා ප්‍රඥාවක් විදියට. වෙන කාටවත් නොතිබිච්ච පැත්තක් මට පෙනුණා. මේ කියලා ඒ පුද්ගලයා දිගටම බයෙන් බය තමයි පත් වෙන්නේ. දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයා දිහා බැලුවේ ඒ පුද්ගලයා බැලුවොත් එහෙම ඒව ගණන් ගන්න තියෙන මනුස්සයෙක් ඒ මනුස්සයට බයින්. ඒ මනුස්සයා දිහාත් පල්ල ගැන කිසිම කැක්කමක් නැහැ කිසිම හැඟීමක් නැතුව මෙහි මලා වගේ ඉන්නවා මං වාගේ නෙවෙයි කියලා. ඉතින් හරි වේදනාවකටපත් වෙනවා අහලා ඉන්න කට්ටියටත් ඉන්න දෙන්නේ. නමුත් එහෙව් ලෝකෙක ඒ තරම්ම මේවා දුක දුක වශයෙන්ම සැප සැප වශයෙන්ම අදුක්කම සුඛ අදුක්කම සුඛ වශයෙන්ම අරගෙන ඒ පුරුදු රටාවට අනුව විතර්කණය කරලා ප්‍රපංචකන ලෝකයකට නිසරුවචනාංශයේ මේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කියන මේ මූල ධර්මෙ පෙන්වුවේ ඒකයි උන්වහන්සේ පැකිලුනේ මේක කවදානම් මිනිස්සයා තේරුම් ගන්න දෙයි තරම්ම එකම පුරුද්දට දුවපු එකම වැරද්ද දිගේ දුවපු පෘථග්ජන ලෝකෙට කොහොමද කියලා දෙන්නේ. ඒකයි මේ බුද්ධ ධර්මත්වය ධර්ම රත්නයත් අතර තියෙන වෙනස. බුද්ධ රත්නේ නම් ඉතින් අපිට අත තියන්න පුළුවන් කතා කරන්න පුළුවන් මනින්ද කියන්න පුළුවන් එකක් නෙවෙයි. උත් ධර්ම රත්නේ තමයි ඒ වනි අති පාරිශුද්ධ තත්ත්වයටපත් වෙච්ච මේ මනසේ මේ පෘථග්ජනයන් අතර ගනිමින් සංනිවේදනයක් කරන්න පුළුවන් තරමට මේක විස්තර කරලා දුන්නා. ඉතින් දුයන් පටිච්ච මේ දුයන් සූත්‍රය එක විදිහකට කියනවා මදුපිණ්ඩික සූත්‍රයේ තව විදිහකට හැම පැත්තකින්ම කියන්නේ මේ සෑම චිත්තක්ෂණ දෙකක් අතර මැදම පොඩි හිතසක් තියෙනවා. ඉවසීමක් ඇති කරගත්තොත් පුද්ගලයාගේ චිත්ත නරටා විශාල වෙනසක් ඇති වෙන එක අභ්‍යන්තර වශයෙන් මොසනසීම, ඉන්න පරිසරයට සනසීමක්, අසල් වශයෙන් සනසීමක් වෙනවා. ඒක නිසා මේ ප්‍රපංච ඇතිවීම කියනකොට අවස්ථා 3-4කින් ඔද්දල් වෙලා ඉවරයි. ඒ ප්‍රපංච වෙන්නේ ඉස්සර වෙලා ලේසිම තැන නැත්නම් අල්ලනවා නම් නියපොත්තෙන් කඩලා කඩලා දානවා වගේ අල්ලන්න පුළුවන් තන් තමයි මේ වේදනා ස්ථාන. ඒකයි ඔය වේදය වේද ගු වගේ වචන වලට සර්වඥාන්සේ ලොකු තනක් දීලා තියෙනවා. නමුත් මේ වේදනාව අල්ලගන්න තරම් එකම චිත්තක්ෂණයේ එතෙන්ට බැහැ ගන්න බැරි නිසා ඊට ඉස්සල චිත්තක්ෂණයේ සතිය පිටවල තියෙන්න ඕන. ඊට ඉස්සල චිත්තක්ෂණයේ සතිය පිටවල තියෙන්න ඕන. සමාධියක් තියෙන්න ඕන. එකම අරමුණම වෙන්න ඕනේ. එකම ద్వාරේ වෙන්න ඕනේ. අන්න එතකොට විතරක් අපට මේ වේදනාව වෙනකොට මම දැන් ආස්වාද ප්‍රසවාසයේ ඕලාරික බව දකිමින් සැප වේදනාවක් විඳිනවා කියලා ඒක කොටු කරගන්න පුළුවන්. කොහොම විනිශ්චයකට යන්නේ. මොකද ඊගාචිත්තක්ෂණ වෙනස් වෙන නිසා. ආන්නේ විදිහට මේ වේදනාව පිළිබඳ හොඳ අවදි භාවයක්. එළඹිච්ච භාවයකට එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා මේ දන්නවා තිස්සෝ ීමා භික්කමේ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්සපච්චය. මහනි මේ තුන් ආකාර වූ වේදනා පස්සජා පස්සෙින්ම උපදිච්ච දෙයක්. කවුරු කරපු දෙයක් එහෙම නෙවෙයි. Taman මනාපෙන් ගත්ත දෙයක්වත් නෙවෙයි. නයිතං අත්ත කතම් බිම්බං නයිතං පරකටං අගං. මේක මම ඇති කරගත්ත දෙයක්වත් නෙවෙයි. කවුරක්වත් මට ඇති කරපු දෙයක්වත් නෙවෙයි. මගේ ස්පර්ශය නිසාම ඇතිලා තියෙන ස්පර්ශය අර වගේ අහම්බයක්. පස්සජා පස්ස මූලක ස්පර්ශය මම මුල් වෙලා තියෙන්නේ. පස්ස නිදාන. ඒකට නිදන් වෙලා තියෙන පස්සේමයි පස්සපච්චා. ඒව මේව කෝ බික්කවේ ඉමා තිස්සා වේදනා තද්දං තජ්ජං පස්සම් පරිත්ත තජ්ජා වේදනා උපජ්ජಂತಿ තස්සස්ස තස්සස්ස පච්චයස්ස නිරෝධා තද්දා තජ්ජා වේදනා නිරුද්ධතා නිරුද්ධාතා නිරුද්ධಂತಿ කියලා සඳහන් කරනවා යම් යම් ස්පර්ශයක් හේතු කරගෙන යම් යම් වේදනා පහළ වෙනවා නම් මහණෙනි ඒ ඒ ස්පර්ශයාගේ නිරුද්ධ වීමෙන් ඒ ඒ වේදනා නිරුද්ධ වෙන්නාහ. ඊතර අපි වේදනාව දිහා බලනකොට ඒකට හේතු වෙච්චි ස්පර්ශයත් ඉඳ තියෙනවා. ඒ වේදනා නිසා පස්සේ අන් වෙන්න තියෙන හඳුනා ගැනීමත් කියන ඒවට හොඳට ඉඩක් තියාගෙන බලන්න. ඇති වෙච්ච වේදනාවට දැඩිසේ කම්පාවටපත් වෙලා වහා ප්‍රතික්‍රියා කරන්න ගියොත් සර්පෙක් වාගේ වෙනවා. අපන බල්ලෙක් වාගේ වෙනවා. එහෙම නෙවෙයි යෝගාවචරයක් වාගේ ඒකට හේතු වෙච්චි යම් යම් තජ්ජං තජ්ජං පස්සම් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පද්දති. යම් යම් ස්පර්ශය හේතු කරගෙන යම් යම් වේදනා උපදීද තජ්ජස තජ්ජස පස්සයස්ස නිරුද්ධ නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධං. ඒතර පේනවා මේ හේතුපටිච්ච හේතුඵල ධර්මතාවයක් මත අපි ප්‍රපංච කරනවා. තණ්හාවෙන් මේක අල්ල ගන්නවා නම් දෘෂ්ටියෙන් මේක අල්ල ගන්නවා නම් මාන්නෙන් මේක අල්ල ගන්නවා නම් ඔයිටත් වඩා විහිළුවක් ඔයිටත් වඩා හාස්‍යයක් කොහෙද ලෝකේ තියෙන්නේ කොහෙටත් වඩා මැවීමක් කොහෙද තියෙන්නේ ඔයිටත් වැඩි ආශ්චර්යයක් කොහෙද තියෙන්නේ දෙන්නේ එකම දේ දැකලා දෙකක් ඇති කර ගන්නවා වේදනා දෙකක් ඇති කර ගන්නවා මොකද මේ ඇති වෙන එකට හේතු වෙන ස්පර්ශයත් මේ අර කියපු විදිහට චලංචේ වයන්චේම තල තල සැලෙන වැලෙන දෙයක් මේ ඇතිවෙච්ච වේදනාව සැලෙන වෙන දෙයක්වත් දන්නේ නැතුව අර දෙන්න ගහ ගන්න හදනවා කිව්වහම එක්කෙනෙක් එකක් දෙයක් කරලා සුඛ වේදනාව ඇති කරන තියෙනවා තව එක්කෙනෙක් ඒකම දැකලා දුක් වේදනාව ඇති කරන තියෙනවා ඉතින් මේ දෙන්නා ඒක මත ගැටිලා තණ්හා ඇති කරගන්න දෘෂ්ටි ඇති කරගන්නවා මාන ඇති කරගන්නවා ස්තබ්ද භාවයට ඇති වෙලා ඉදමේව සත්‍යම් මොග මඤ්ඤං කියලා ඉතින් කලහ විවාද ඇති කරගන්න ඉතින් ඒ නිසා මේ චිත්‍රපටි බලනකොට ෆයිට් එකක් තියෙන්න ඕන කියන එක මිනිස්සුන්ට ලොකු අරිණකමක් චිත්‍රපටියක. චිත්‍රපටි ෆයිට් කීයක් තියෙනවද කියන මාතෘකාව තමයි චිත්‍රපටි බලන්න වැඩි පිරිසක් යන්නේ. ඒත් අපේ ජීවිතෙත් ඔච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ මේ ස්පර්ශය ස්පර්ශ කරන ආකාරය මත අනේ මෙහෙම කම්බැල්ලයක්. අනේ මෙහෙම ප්‍රපංච කිරීමක්. තණ්හා මාන දිත්‍ය ඇතිවීමක්. ඉතින් මේක ඒකම හේතු කරගෙන මේ කියන ගැඹුරු ධර්මයක් මේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන ප්‍රපංච ඒක මේ හේතු කරන නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් මේ ගැටීම මේ හේතු කරගෙන නිවන් දකින්න පුළුවන් කියනවනේ. ඉතින් ඒක උගන්නපු උන්දර සරුවච්චන්හන්සේ කියන්නත් වෙන මොනවක් කියන්නේ. මෙච්චර ලෝකෙට දුක් වෙන මෙච්චර ලෝකෙට වාදත කරන මේ ගැතුම නැත්නම් මේ තණ්හා මාන දිටි ස්තබ්ද භාවයේම සරුවචන්සේ අද්දියට මනකන් තුනියට තුනී කරලා පෙන්ලා දීලා තියෙනවා මේක ඉගෙන ගන්නවා විතර ගැඹුරක් මුළු සද්ධර්මයේම නැහැ. මේක විතර නිවනට කිත්තු දනක් වෙන ලෝකෙම නැහැ. නමුත් ඒක එනකොට චිත්ත විදිය හොඳටම ඔද්දල් වෙනවා. එතන වැඩේ වෙලා හානිය වෙලා අමාරයි. නමුත් මිනිස්යාට නිවන් දකින්න තියෙන අවස්ථාව තාම ගිලිහිලා නැහැ. අපි ප්‍රපංච කෙරුවා වුණත් තණ්හාමානජිතින් ස්තබ්ද භාවයටපත් වුණත් බුදුහාමුදුරු ඉදිරිපත් වෙලා හෝ ධර්මයේ ඉදිරිපත් වෙලා හෝ සංඝයා ඉදිරිපත් වෙලා හෝ මේ පුද්ගලයා තේරුම් ගත්තොත් මෙච්චර දුරදිග ගියේ මම මේක දැඩිව ගත්ත නිසායි කියලා එච්චර ලොකු වෙනසක් එච්චර ලොකු වටිනා දෙයක් මුළු ශාසනයටම නෑ ඒ පුද්ගලයාගේ භව ගමනේ කවදාකවත් එච්චර ලොකු මේ හැබෑ වෙනසක් වෙලා ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒක නිසා ස්පර්ශයක් පාස වේදනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා වේදනාවක් පාසා සංජානනය ඇති වෙන්න ඉඩ තියෙනවා. සංජානනයක් පාසයි හිතීම ඇති වෙන්න ඉඩ තියෙනවා. මේකම අනිත් පැත්ත හැරවීම තමයි නිවන කියන්නේ. නමුත් වෙන පින්කොරල ලබන්න දෙයක්වත් වෙන කාගත් ආශිර්වාද වලින්වත් ප්‍රාර්ථනාවකින්වත් ගුරුවරයෙක්ගේ ආශිර්වාදයකින්වත් මේ පොතපතකින්වත් කවදාකවත් එන්නේ නැහැ. ඒක නිසා මේ අර වගේ ගැටුම් කලාව විවාද ඇති වෙන තැන් වලට සරුවචනන්සේ වැඩම කළා තියෙනවා. වැඩම කරලා තියලා කතාව පෙන්නලා දීලා තියෙනවා. පෙන්නකොට සමහරු ඒ ගැටුම් මැද ඉඳගෙන අර කාරණාව තේරුම් ගත්තා. නිසා ගැටු නොවිය යුතුයි කියන එකක් ශාසනය බාර ගැනීමක් නැහැ. නමුත් ඒ ගැටුම තුලත් නිවනටත් මරණයට නැත්නම් අපායටත් ඉතාම සමීපකමක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්නට නම් මේ විශේෂයෙන්ම මේ වේදනා කියන චෛතසිකය ඉගෙන ගත්තොත් ඒ පුද්ගලයාට හැම චිත්තක්ෂණයකම මේ භාවනාවක් නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේට ඉදිරි ගමනක් වෙනවා. ඒ මොකද මේ ප්‍රපංච කියන ධර්මය හොඳ නරක දෙකට අහුවෙච්ච දෙයක් නෙවෙයි. හොඳ නරක කියන දෙකේ ඉන්න තාක කවදාක ප්‍රපංච ගැන ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රපංච කියන ධර්මයේ ගොඩාක් අද කියන විෂයන් වලින් සම්බන්ධ වෙලා තියෙන දර්ශන විෂයට පමණයි. ඒක හොඳ නරක බලන්නේ තිබිය හැකි විකල්ප හේතමේ ආධාරණ. හොඳත් ආධාරණ නරකත් ආධාරණ විය යුත්තක් නොවිය යුත්තක් වශයෙන් බලන්නේ නැතුව ආධාරණ. ඉතින් හදාන හදාන යනකොට තේරෙන පටන් ගන්නවා බාහිර දර්ශන කෝක වෙතත් අපි සිද්ධියකට ස්පර්ශ කරලා වේදනාවක් විඳලා ඒ කල්පනා කරන සෑම වෙලාවකම මේ අපායට හෝ දිව්‍ය මේ දිවනට හැර අතරමැද තැනක් නැහැ. විපස්සනා ගමනේ අතරමැදක් නැහැ. එක්කෝ ඒක ඒකාන්තයෙන්ම අපාගාමි එහෙම නැත්නම් සංසාරගාමි. එහෙම නැත්නම් නිවන්ගාමි. ඒකයි සරුවචනසේ දේශනා කර මේක අකාලිකයි මේ ධර්මය. ඒ සායක සිද්ධ වෙන්නේ කොයි තරමට කෙලෙසිත චිත්ත වීදියකද? නැත්නම් සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන් බොහොම වැඩකදී මේ සමත භාවනා කරද්දිම සීලක තියෙදිද කියලා එහෙම කිසිම නීතියකට යටත් කරන්න බෑ. ඒක නිසා මේ මේ ස්පර්ශය පදනම් කරගෙනයි වේදනාව පහළ වෙන්නේ. ඒ ස්පර්ශයේ හේතු නැති වුණොත් වේදනාව හේතු නැති වෙනවා. ඒ නැති වෙන බව දැනගන්න නම් හැම වේදනාවක්ම මේ කියන විදිහට සතියේ සම්පජාඤ්ඤයට යටත් කරගන්න පුළුවන් ශක්තියක් එන්න කොච්චර කල් අරමුණක් භාවනා කරන්න ඕනේද? කොච්චර කල් සීලය රැකලා තියෙන්න ඕනද? කොච්චර කල් එක තැනක වැඩි වෙලා භාවනා පරියන්කේ ඉන්න පුරුදු වෙලා තියෙන්න ඕනද කියන එක මේ වගේ භාවනා කරන පිරිස් දානවා. ඒක පුංචි නෑ. ඒක නිසා කවුරු ඒක කරත් ඒකට වැඳිය යුතුයි. මොකද ඒ පරිසරය සකස් කරගත්ත දවසක් තමයි කවදා හෝ මේ වේදනා නිරුද්ධය ඇති කරගන්න පුළුවන්. ආනේ විදිහට යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ කෙරෙන කටයුතු පිළිබඳව පශ්චාත්තාපයටපත් නොවි පුළුවන් නම් හොඳම වැඩේ තමයි අර විදිහට පරියන්කේ ඉඳගෙන ආනාපාන සතිය තුලින් අනිකුත් සාධක ඔක්කොම ඉෂ්ටිත කරලා ඒක බලන්න. එහෙම නැත්නම් ඊට වැඩි ටිකක් අභියෝග සහිතව සක්මනට ගියාට පස්සේ සක්මනේදී බාධා තියෙද්දිත් අරමුණ රැකගෙන හෝ නැත්නම් එන බාධාවට ඍජුව මුණ දීලා අවබෝධ කිරීමෙන් හෝ නැත්නම් එදිනදා කටයුතු සතිය පැවැත්වීමෙන් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේ ස්පර්ශ කරන්නේ නැතුව විඳින්නේ නැහැ. විඳින් ස්පර්ශ කරන්නේ නැතුව හඳුනන්නේ නැහැ. හඳුනන්නේ නැතුව හිතන්නේ නැහැ. නමුත් මේ ස්පර්ශය කියන එක අහඹයක්. ආනේ විදිහට මේ කාරණා දිහා පරිේශන ස්වරූපයෙන් මම මාගේ හැඟීමකින් නෙවෙයි මේ තම సంతානය තුල සිදුවෙන මේ කාරණා හැම එකක්ම සතියට යට කරලා බලන්න පටන් අරගත්තොත් සිද්ධි දෙකක කිසිම වෙනසක් නැහැ. දෙකේම තියෙන නිවනට සමාන දොරටු. සංසාරයට සමාන දොරටු. ඒ නිසා මේ නාම රූප දෙකමයි ස්පර්ශයට හේතු වෙන නාම රූප දෙකමයි නිවනටත් හේතු වෙන්නේ. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ අර්ධය හොඳයි මේ දේ නරකයි කියන්නේ නැතුව පැමිණිච්ච දුක් පැණි රසයයි කියන වාගේ Taman ඉදිරි ඉදිරිපත් වෙච්ච සෑම දෙයක් තුළම මේ ආනාපානේ වගේම අවබෝධ කිරීමේ ශක්තියක් තියෙනවා. හැබැයි වේග වැඩි වුණොත්, දැඩි මත දහරයි වුණොත් අපි එකම දේ එකම විදියට අරගෙන දැඩි දුක් බවට පත් වෙනවා. පුළුවන් තරම් නැවතිලි මේවා සිදු වෙන ගම දැඩි මත වලට යන්නේ නැතුව ඒවා පිළිබඳව විවෘත අදහසකින් අපන්නක ප්‍රතිපදාවකින් කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ වගේම පරිසරයක් නොවුණත් කලබලකාරී පරිසරයක වුණත් අර පුරුදු පුරුදු කරපිට කරන්න වැඩ ගන්න. නමුත් ආධුනිකයාට උඟාක් හොඳයි මේ ඉන්න පරිසරය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ හැකි තාක් දුරට මෙවැනි පරිසරයකයේ සති සම්පජඤ්ඤ ධර්ම ජීවුණු කරගෙන පැමිණෙන පැමිණෙන සෑම අවස්ථාවකම එක ස්පර්ශ මට්ටමේ වේදනා මට්ටමේ නැත්නම් ඔය සංජාන මට්ටමේ අවබෝධ කරගන්න. මට මතකයි මම නිල්ලමින් දැද්දි ඒ ඉන්න කට්ටියගෙන් මම ප්‍රශ්නයක් ආවා සතිය ගැන හොඳට හොයලා බැලුවොත් අපිට සිද්ධියක් අල්ලන්න පුළුවන් ස්පර්ශ මට්ටමේද වේදනා මට්ටමේද නැත්නම් වේදනාවලින් පස්සේ එන සංජානන මට්ටමේද ඇත්තට ස්පර්ශ මට්ටමේ අල්ලන්න බෑ. එතෙන් තරමට අපිට සතේ ජීව කරන්න බෑ. අපිට සංදි ස්ථානයක් වශයෙන් ගන්න තියෙන වේදනාව තමයි. වේදනාවෙන් පස්සේ තමයි කෙලෙස් ඇතිවීම පහළ වෙන්නේ. ඇතිවීමන පටන් ගන්න. එතෙන්ට එනකන් චිත්ත විද්‍ය හරි පිළිසිතුයි. අර මැටි මැටි වළංග හදන මනුස්සයගේ මැටි පිටක් වාගේ තමයි. වේදනාවෙන් පස්සේ තමයි යෝග පුච්චක්. පිච්චුවට පස්සේ වෙනස් කරන්න බෑ. එනිසා වේදනා මට්ටමේදීම වේදනා මට්ටම තමයි අපිට නියපොත්තෙන් කඩන මට්ටම කියලා පෙන්වන්න පුළුවන්. සංජාන මට්ටමට චේතනා මට්ටමට යනකොට පොරෙන් කපන්නත් පරි මට්ටමට යනවා. නමුත් එතන පුරුදු කරලා තමයි අපි වේදනා මට්ටමට එන්නේ. වේදනා මට්ටමට ආපුවාම හරියට හැරිලා බලන්න වගේ මේ මේ ස්පර්ශ පෙළ ගැහෙන හැටි යාන්තම් දැක ගන්න පුළුවන්. නමුත් හිතා ගන්න පුළුවන් සරුවච්චන් හසේගේ සර්වඥතා ඥාණයෙන් මේක තවත් ඉස්සරහට බලන්න පුළුවන් වෙනකොට මේ ලෝකෙ මොන තරම් විචිත්‍රව දකින්නද? අද ওই තියෙන අන්වීක්ෂ, දුරේක්ෂ වගේ දේවල් නැති වුණාට භාවිත කරන ලද මනසක් නිසා උන්වහන්සේට ඊට වැඩිය කලින් චිත්ත විද්‍යාව බලන්න පුළුවන් වෙනකොට මොනතරම් මානසිකත්වය අධ්‍යා නැත්නම් අනුන්ගේ ආශයන්සේ ඥාන දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්න පුළුවන්ද අපි මේ මෙච්චර පස්සේ කාලයකට පස්සේ හම්බෙලා මේ ධර්මයේ පුළුවන් තරම් පැහැදිලි කරලා අපි මේ ගන්න උත්සාහයෙන් අපිට හම්බෙන ප්‍රතිඵල දිහා බලනකොට සර්වඥතාඥානෙ හිතා ගන්න. ඒකයි සර්වඥතාඥානෙ සඳහන් කරන්නේ සර්වඥතාඥානෙ කවුද කියලා දැනගන්න නම් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න බෑ ඊයේ හිටයි බලලා පොත් බලලා ගුරුවරු දිහා බලලා Taman තුලින් මතුවෙන හැම චිත්තක්ෂණයකම මේ විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත් ඒකේ නීරස භාවයක් පෙනේ. එපා කරන ගතියක් තියෙයි. ඒකාකාරී ගතියක් තියෙයි. ඉතින් වෙන මොනවද ඉල්ලන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න හදන කෙනා ඉතින් ඒකාකාරීකම නීරස ගතිය එනකොට දුවනවා නම් ඒකෙන් අදහස් කරන්නේ හෝදෝද මඩේ දාන එක තමයි. ඒ නිසා ඉවසීල්ලෙන් ඒකම බොහෝ වෙලා කටයුතු කිරීමෙන් තමයි අපිට මේ ගැටේ ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බලමු තවත් ධර්ම දේශනාවකට විතර කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා මේ මේ සූත්‍රේ ඒකත් ඉවර කරුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ සරුවචනාංශේ භාවනා කරන පිළිසකර දෙන උපදේශ පන්තියේ අද දවසේ කාලය මෙතනින් સમાપ્ત වෙච්ච නිසා අද මේ පුත්තෝ භික්කවේ වේදේති කියන පාඨයේ විස්තරයෙන් අපි දේශනාව સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. සිළු දිනාඩම තමන් කර තම තමන් කරගෙන යන භාවනාවේ වෙනකට වඩා විශද භාවයක් පිරිසුදු භාවයක් ඇති කරගෙන තමන්ගේ සතිය සමාධිය කෙරෙහි තමන්ගේ ආත්ම විශ්වාසය කෙරෙහි ලොකු අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති වඩාගෙන තවදුරටත් කුසල ඡන්දයේ යුක්තව මේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරලා බලාපොරොත්තු වෙනවා කටයුතු නිසා කොරණෝත්තරයක පමණ කාලයක් අපි ධර්ම දේශනා සඳහා කරන තියෙනවා. ඒ සම්බන්ධයෙන් කීයක කලින් දෙයක් තියෙනවා කීයකට සම්කම් දීලා ඒවා සමාප්ති ඥාතිංග ගිරියන් තුන් වෙනි දිනේ සතුවාරේ සමාප්ත කරන කියලා සම්බන්ධයක් ඇති නිසා මම මේ අවස්ථාව ගන්න විනාඩි විතර පිටුපිටියක් කතා කරනවා දහවසේ ඉඳලා ඒ 14 වෙනිදා නිකන් මේ කඳුපුද කියන දාන කඳුරු මෙහෙවලා මම දහවසේ එකට දෙකට විතර පිටත් වෙනවා ඒක බලාපොරොත්තු වෙනවා පුළුවන් වුණොත් සෙනසුන් 10 දහවසට ඇවිල්ලා අඳුර මම හිතන්නේ කොහෙද ඉන්නේ හතෙන් හතෙන් කවද දවසේ? හත් වෙනිදා. දවසේ අද හතරයි වුණා හය වෙනිදා. අද තුනයි. අද තුනයි. ආ ඉරිදා සිකුරාදා එතකොට හතරයි. වෙනසුරාදා පහ. ඉරිදා හය හත් වෙනිදා කියන්නේ සම්බන්ධ. මම බලාපොරොත්තු වෙනවා යතවල කිලෝමීටර කියලා කියන නම් ඒ කටේ වුණාගේ කටයුතු කරන්නේ නිසා මම ඉති දෙතියගෙන ඉන්නවා. යතරවලදී මෙහි කරන කටයුතු ඒ විදිහටම අර මම නැති කාලෙකට විදිහට කරන්නේ දිවිදුලාගෙන සම්ප්‍රාණ සුද්ධ කරන එක ඒ විදිහට කරගෙන යන්න. ඉතින් යාම මේ වෙන ඒ වගේ ඒ දවස් 10 අතරේ තමයි නේනවම නැහැ කියලා හිතනොත් එහෙම වෙන මොනවද සාකච්ඡා කරලා අපි ඡාති කරගන්න යුතු කරුණු තියෙන්නේ. අනිශ්චිත භාවය කියන්නේ. මේ අගාරවලට එම් බණ දානේ වල අපේ මේ අතේ වටේ ආශ්‍රිතද මේ කරන්න පුළුවන්. ඒකට ඒකට බ්‍රහස්පතින්වත් වෙන බැරුව බණක් වල තියන්න පුළුවන්. මම බලනවා පුළුවන් වුණොත් බ්‍රහස්පන්දරත් එන්න බ්‍රහස්පන්දරත් එනවයි කියලා නම් මම බදා දහවස එන්න ඕනේ. ඒක ගිහිල්ලා තමයි ඒක කටයුතු කරන්න වෙන්නේ. මට පුළුවන් දින මාත්‍රත් එක්ක සම්බන්ධ